Nous y a ඒ සසර දුකින් එතර වෙන එතර වෙන්න උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කරන්නට ඕන කියන අදහසින් මේ වගේ ස්ථාන වලට එනවා ඒත් ආපෝ ගෙදර ගියාම අපි තිබුණත් ඒව මතක නැහැ ඒ වගේම මනුෂ්‍යයන් අතර බොහෝ ටික දෙනයි මේ ධර්මයේ කෙරෙහි ෘචිකත්වයක් දක්වන්නේ හිත තැබුවොත් බය නැති ජීවිතවල ප්‍රශ්න ගැටලු තමයි. නමුත් ඒ ප්‍රශ්න ගැටලු මායාව විසින් ධර්මයේ තේරුම්දී වළක්වලා තියෙන කාරණා. ඒවා ගැන නොසලකා ප්‍රශ්න ගැටලු ප්‍රශ්න කියන සමාජ නායක පුරුෂයන පුළුවන් දරුවන් දෙන්නු තමන්ගේ දරුවන් දෙන්නු කරදර වෙන්න පුළුවන් ඒ වගේ මේ ප්‍රශ්න හින්දා එන්නේ නැති. නමුත් කෙනෙකුට ඒවා නැතිව සෝවාන් ජීවිතේ ගත කරලා ජීවත් වෙන පුළුවන් ධර්මයේ කෙරෙහි නැඹුරු වෙච්ච මනසකින් ඒ ධර්මයේ කෙරෙහි නැඹුරු වෙච්ච මනසම එයාට පිටක් එයාට රැකවරණය කරලා දෙනවා ඒකයි ධර්මයේ රකින්න කියන ධර්මයෙන් රැකෙනවා ධර්මතාවයක් තියෙනවා ඒවට විසඳුම් මේ ජීවිතේදීම ලැබෙනවා ඒකට හොඳ කතාවක් තිබුණා සහිත නිකායේ බහුවෘත්තික සූත්‍රය කියලා එක්තරා බමුණෙක් ඉන්නවා ඉස්සර ගොඩාක් ධනවත් බ්‍රාහ්මණ වාසයේ ඉතින් පහු කාලෙදී මේ බමුණා බමුණෙක් වුණාට ගොඩාක් දුප්පත් ඒ කියන්නේ තමන්ගේ තිබුණු ධනය දිය දන් කළා ගොවි තැන්පත් කළා ඒවත් ටික ටික ටික ටික විනාශනාංශකාරී කියන ක්‍රම ක්‍රමයෙන් මේ පවන අන්ත දුගේ තත්ත්වයටම පත් වෙනවා මේ පවනත් ඉන්නවා දුවරුම හතෙන් ඒත් ඉඳලා බහුබුද්ධික බ්‍රාහ්මණ කියලා කියනවා ඊට පස්සේ ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව මේ මනුස්සයන් අහලින් පහලින් මාසුරම් කහවණුව දෙක තුන 10 50 30 ණයට ගන්නවා මෙතින් ණයට කරගෙන එතනින් කියවනවා ඉතින් ණයට කරගෙන එතනින් කියවනවා ඔහොම වේදන්නා ඉතින් දැන් විශාල ණය ගොඩකුත් ගොඩ වෙනවා ඊට පස්සේ දూరు හදනාම දීග ගිහිල්ලා දරුවෝ එක්කෙනා දෙන්න ඉන්නවා හත් දෙනාගේම ස්වාමෘතම් වල කනවැන්දුම් වල අපෝ ගෙදරට ඊට පස්සේ මේ මදිවට බොහොම මාරුන් කලහේනක් කරනවා තල බබර පුදාම් වහිනවා වැහදලා මුළු තලේනම හොදගෙන යනවා එහෙන් මෙහෙන් ගියදී අතර ඉතුරු වෙලා තිබුණු තලයට ඇද්දගත් විතරයි තරවෙන්නේ. ඒකද පණුව ඇවිල්ලා ඔක්කොම කොලක් කාලා හඳින් අතු විතරක් ඉතුරුකලා. ඉතින් කිරි ටිකක් දෝවා ගන්නයි කුලියට දෙන්නයි හරක් හය දෙනෙක් ඉන්නවා. ඒ මගියට මේ හරක් හය දෙනා නැති කියලා. දැන් දවස් 6ක් විතර. ඉතින් දැන් මේ මොනසියට ජීවත් වෙන්න ක්‍රමයක්. ගෙදර තියෙන අතු වී අතුන සම්පූර්ණ හිස්. වටේ පිටේ තියෙන ගෙවල් වල නියොත් එක්ස්වම මේ ගෙදර තියෙන වී අතුට ඇවිල්ලා පැය 30 කුරු කුරු ගාලා කපනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවට නියගේ දකට නින්දයක්. පාන්දර ජාමක තමයි නින්දයක්. ඉතින් දවල්වලට නිින්ද ගියාම ගෑනු කරන මොකද කරන්නේ? දැන්නේ පයින් යනවා නැගිටවම නැගිටපම ඔබ තාම නිදිද කියලා. ඉතින් මේ වගේ අන්ත දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා ප්‍රශ්න ගැටලු ගොඩාක් මැද මේ බමුණ ජීවත් වෙනවා. ඉතින් තවස්සක් මොකද කරන්නේ? දැන් හරක් ටික නැති වෙලා හත් වෙනි දවසේ හුදේ පාන්දර යන හරක් හොයන්න. එයාට දෙන්නේ කොහොමද Tamange අර විනාශ වෙච්ච කල කුඹුර මැද්දේ. ඉතින් කල කුඹුර මැද්දෙන් බලාගෙන යනවා. ඒකද උදේ පාන්දර ගෙදරින් පිට වෙනවා. ඉන්නේ රැයට රැය වෙලා. මොකද නායකාරු ඇවිල්ලා කීවට කරගෙන ඉන්නේ අදල්ල ගන්නවා කොහොම අදල්ල ගන්නවා උදේ පාන්දර ඇවිල්ලා අපේ ගාන දීපන් අපේ ගාන දීපන් කියලා මිනිස්සු වට කරගෙන තමයි පාන්දර අල්ලගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් ලෝකේ දිහා බලනකොට දැක්කම මේ බවුන. දැකලා බවුන විදිහට වෙන්න ඕනේ කියන අදහසෙන් එක්තරා වනරහයක් අහිමි ඉන්නවා. ඉන්නකොට මේ බමුණ දැන් හරක් ටික බලන්න කියලා අර කලහයෙන් නැද්දෙන් යනවා. ගිහිල්ලා දැන් කලහයෙන් දැක්කම තවත් විතර දුකයි ජීවිතයේ අත්සිල්ලක් සැනසිල්ලක් තේර මානෙක නෑ. ඉතින් හරියම දුම්වසෙන් කනගාටෙන් යුක්තව හරස් සුවන් යනකොට දැක්කා. කවුරුනවත් ඉන්නවද? මේ බමුණට හිතෙනව නැහැ. හරස් 6 දිනක් නැති වෙලා අද දවස් 6යි. ඒ හරස් ටික නැති වෙච්ච දුකෙන් මම පීඩාවෙන් අනේ මේ මහානට නම් එහෙම දුකක් නෑ මේක කියලා හිතනවා. ඊට පස්සේ සම්පූර්ණ විනාශ වෙච්ච සලකුටුවක් දකිනකොට ඇති වෙන දුකක් වෙහසක් තියෙනවා නම් මට අනේ මේ මහානට ඒ දුක නෑ නේද සම්පූර්ණ ධන දානයෙන් මිච්ච අකුකොටුවක් තියෙන්නේ ඒකේ රැට් ඉස්සරට නිය බලනවා. ඒබඳු අතකොටු මේ මහානත නෑ නේද? කාන්ද අඳුනෙච්ච දූල හදිනෙක් ඉන්නවා. බමුණා බක්තියන් අතර ගත්තාම අර දුවරුගේ ළමයි ඇවිල්ලා සම්පූර්ණ අත දානවලු බමුණගේ අතවල තන්නේ නැහැ. කොරණේ පත්තිනවා. ඉතින් බමුණට කැමරකට ගන්න වෙන්නේ නැහැ. අනේ එහෙම බලගෝලියක් මේ ශ්‍රමණයන්ට නෑ නේද කියලා ඒ වගේම ණය කාර්යවල දේවට කරගෙන මගේ ගාන දේව මගේ ගාන දේව කියලා කැහ ගන්න රෝහණේ සමාරෝහණට නෑ නේද කියලා කොහොම තමන් ගාව තියෙන පීඩා ටික හිත හිත අනේ මේ පැවිද්දට මේ එක පීඩාවක් වත් නෑනේ කියලා හිතනවා. හිතකොට බුදුරජාණන් වහන්සේ පරයන්ක නැගිටලා මේ බමුණ කියපු ටිකම ආශ්‍රෝ කියනවා. බමුණ මට හරක් නැති හින්දා මම දුකක් නැතුව සතුටින් ඉන්නවා. බමුණ මට හිතෙච්ච ධාන්‍ය ගාරවල නැති හින්දා මම සතුටින් ඉන්නවා. විනාශයෙන්ද මගේ තරකොඩු නැති හින්දා මම සතුටින් ඉන්නවා. දුක්ෙන්ද මට දුර නැති හින්දා මම සුවසේ ඉන්නවා. කියලා අනෙක් පැත්තට මේ කාරණාට කිව්වහම මේ බමුණ කියන ස්වාමීන් බෞද්ධතුන් වහන්සේ අදව ගන්න බුද්ධ දෙන්නට කියන මම කැමති වහන්සේ ළඟ පරිගිරෙන්න උපසම්පදා වෙනවා. බුදුරජාණන් වහන්සේ මොකෝ කතා නොකරම එයා මහාන කරනවා. දැන් මහාන කියුවාට සාමාන්‍ය ණය තියන අය මහාන කරන්න බැන්නේ ණය කාරණා ඒ ශාසනයවත් එක නින්දාවක් නිරෝධ මහානිත හාමුදුරුවෝ බයිලා ණය ගෙවා ගන්න බැරුව මහාන වෙලා කියලා දිවුරට එක කරන්නේ. දැන් ඉතින් නමුත් මේ බමුණා විශාල ණයකාරයෙක් වටේ විදිහට. මේ දවස් දැන් ප්‍රජානා සමග ගන්න මහාන කරලා ඉහළට එක්ක යනවා. එක්ක ගිහලා පහුවක උදේ ඉන්න පාතයන්ට බුදුරජාණන් වහන්සේ අර භාරද්වාජ භවනට දෙන්න ගියා. දැන් මේ භාරද්වාජ භවන පසුබහන කරගෙන භාගතුන් වහන්සේ යන පොතල් රජුන්ගේ මාලිගාවට. විහෙත් ගියාම පොතල් රජු උදේට ඇවිල්ලා පාත්‍රයේ පිළියලකම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයෙන් සුන්දරකම් වලින් ගෝවණය කළා. තෙල් ගල්වලා වන්දනාමාන කරලා දම් පිළිගන්න ඉතල කැඳ පිළිගන්න සූදානම්වක භාගතුන් වහන්සේ පාත්‍රය අතින් ලැබුවා. ඒ වෙලාවේ කුසල රජු කියනවා ස්වාමීනි මගදී වරදක් වුණා සමා වෙන්න කැඳ පිළිගන්න. නෑ මහරජා ඔබගේ වරදක් නෙවෙයි නමුත් කැඳ පිළිගන්න පොඩි බාධාවක් තියෙනවා. ස්වාමීනි වහන්සේ ගිහිගෙදර හිටියා නම් මේ මුළු පෘථිවියටම අධිපති චක්‍රවර්ති රජ වෙන්න තිබුණා. එහෙම රජ වුණා නම් අපි වහන්සේගේ පරිවාර රජවරු. ඉතින් වහන්සේට යම් පරිභෝධයක් බාධාවක් ඇති වුණොත් ඒක අතර දුරු කර දෙන්න බැරි නම් මේ රජකම් වැඩක් නැහැ. ඒ වුණොත් බාධාවක් මම දුරු කරන්නේ කැඳ පිළිගන්නවා. ඒපාර බාහිර මාසය නම් අසායම් කළා කැඳ පිළිගත්තා කැඳ වලින් ඉවර වෙලා අනිත් හාමුදුරන්ට දැන් දවස් ගානක් හම්බෙන්න පුළුවන් ඈ අර උතුමන් චබුම ප්‍රාර්ථනා වලට දැන් කැඳ පිළිගන්නවා දැන් හොඳටම බඩ පිටින් කැඳ ගලනවා ඊට පස්සේ කැඳ වලින් ඉවරනහම පොළොවට දිරෝගියා ආනවා ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ කියන භාෂාව මොකක්ද ප්‍රශ්න මොකක්ද? සතේ අරහන් දුරෝදන්න කියනවා මට බාධාවක් නැහැ. මෙන්න මේ හාමුදුරන්ට බාධාවක් තියෙනවා. ඒ බාධාව මට තැවෙන බාධාවක් වගේ. ඉතින් මම වෙනුවෙන් මේ හාමුදුරන්ට තියෙන බාධා ඉවත් කරලා දෙන්න කියලා. ඒ බාධාම මේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ දෙන බාධාවක්. මහරජා මට ණයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ගෙවන කොච්චරද? ඉතින් ඔන්න කියන්න ගත්තා මසුරම් 100ක් වෙනකොට තනකට 50ක් වෙනකොට කොහොම ගයින කුසල රජුන ගත්තේ ඇඟිලි මදි වුණා. ඊට පස්සේ මේක කරන්න බෑ. ඉතින් අන්තපරයන් තහනම් කිව්වා බහුබුද්ධික බ්‍රාහ්මණයාත් ණයට දීපු අය ඔක්කොම රජමිදුලේ රැස් වෙන්න කියලා. එච්චර ණයකාරයෙක්. ඊට පස්සේ ඔන්න විශාල පිනක්. ඊට පස්සේ ඔක්කොගම ලේඛන ඉල්ලගත්ත රජු රාමකහවරම අතරම්ම ලක්ෂයක් නැහැ. ඉතින් රජු ඒකට දෙවුවා. අනිත් ඒවත් ඔක්කොම ණය ගෙවලා කාට කඩුවක් කරන ඔක්කොම ණය ටික ගෙවුවා. ගෙවලා ඊට පස්සේ ඇහුවා "වාරු සාමවල තියෙන බාධා තවත් බාධාවක් තියෙනවා. මොකද මට දුරවත් දෙනෙක් ඉන්නවා. ඒ දුර මට බාධා. ඒ බාධා ප්‍රාර්ථනා දුරවත් දෙනා ඉන්නවා. එන්නා රජුගේ දුර තනතුරේ තබල ආපහු යුවා සුදුසු වෙලාවෙදී අනිත් කට්ටිය හොයලා අරහල් බහ කරලා දෙන්නම් කියලා. ඒකත් බාධාගත රජුගේ. දැන් වහන්සේට බාධා තියෙනවා. තවත් තියෙනවා බාධා. කවුද බාධා? දැන් දෙමිනි ගෙදර ඉන්නවා. කියනකම තමන්ගේ මව් තනතුරේ මිත්‍රිය තනතුරේ කියලා එයාට උපකාර උපස්ථාන කරන රජු බොරන්තු වුණා. දැන් මොනවද කියන බාධා? දැන් මහරජමට බාධා. ස්වාමීන් වහන්සේ මේ ගැන මුකුත් හිතන්න එපා. දරුවෝ ගැන අනිත් දේවල් ගැන ඔක්කොම මා මට බාරයි මම මේකගේ ප්‍රශ්න ඔක්කොම බලා ගන්න. උවහන්සේ ඒ ගැන හිත සමාන ගන්න පුළුවන්. අප්‍රමාදීව කටයුතු කරලා මේ සතරෙන් ඉතර වෙනවා. ස්වාමීන් වහන්සේට අවශ්‍ය චීවර පිටපාද සේනාසන විලම්පත් කියන සිව්පත් එද ලබා දෙන්න අපි අප වෙනවා. මම කරන උත්සාහවත් කරනවා කියලා පොළොවේක පාරා. ඒ වෙලාවේ දැන් මේ බමුණ හිත හරිය නිදහස්. හරියම සැහැල්ලුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය කාර්යය තවත් වැඩි වුණා. ඇයි ජීවිතේ ප්‍රශ්න ගොඩක් තියෙන ඉතින් ධර්මක හිතනෙන්නේ නැහැ. ඉතින් දැන් මේ ප්‍රශ්න ගැටලුත් එතකොට බුදුරජාණන් වහන්සේගෙන් සමතහනක් ඉල්ලගෙන පැත්තකට ගිහිල්ලා නබෝ දවසේකින්ම මේ ආමුදෝ සියලු කෙලෙස් නැසල උතුම් මහරහත් භාවයට පත් වෙනවා. ඉතින් මට හිතුනේ ලෝකෙ තුල විසඳුම් හොයන්න නැතුව දැන් බමුණන්ට මේ ප්‍රශ්න විසඳෙයි කියලා බමුණ දැනගෙන නෙමෙයි ධර්මත ආවේ. මහානන්ද කැමති වුණේ ජීවිතේ සම්පූර්ණම ජීවිතේම ධර්මත නැඹුරු කලේ අර දුවෝරුන්ගේ ප්‍රශ්න ණයතුරු ගැටළු මේවා තියෙද්දී මම මෙහෙම ගියා බුදුහාමුදුරුවෝ කොසල් රජු ගාවට මාව එක්කගෙන ගිහිල්ලා මගේ ණය දෙහෙරයි දරුවෝ ටික සකස් කළ දෙයක පිළිවෙල ගන්නලා දෙයි කියන අදහසක් ඇතුවවත් එහෙම දැනුමක් ඇතුවවත් නෙමෙයි. නමුත් මේ ප්‍රශ්න ගැටලු තියෙද්දී ඒවෙන් මුල් නොබල ධර්මයේ මූල බැලීමේ ආනිසංසයක් ඇටියට එයාට ඒ ජීවිතයේදී මේ ප්‍රශ්න ටික ලැබුණා. ඉතින් මම මේ ටික මතක් කරේ. අපි ගොඩාක් දෙනෙක් සතර දුකයි කියනවා. නමුත් ජීවිතයේ ප්‍රශ්න ගැටළු එළඹෙනකොට ලෝකෙ තුලින්ම ප්‍රශ්න ගැටළු විකදන් උත්සාහවත් කරන එකට ධර්මයට නඹුරු වෙන එක ටික ටික අයින් කරනවා. නමුත් කෙනෙකුට පුළුවන් නම් ඒ ප්‍රශ්න ගැටළු නිසා තුන්වෙනිට වඩා වඩා සමීප වෙන්න නඹුරු වෙන්න ඒකම යාගේ ජීවිතයට ඒ ප්‍රශ්න ගැටළු වලින් මිදෙන්න මඟක් දෙනවා. ඉතින් ඒ නිසා මේ කතාවෙන් ගොඩාක් වටිනා වටපිටාවක් තියෙන ලෝකෙට. ඒ කියන්නේ ධර්මයේ කෙරෙහි විශ්වාස තබන කෙනෙකුට සැනසෙල්ල ලැබෙන්නේ ලෝකෝත්තර පැත්තකින් මරණය පස්සේ විතරක් නෙමෙයි මේ ජීවිතේම ලෞකිකව ඇති ප්‍රශ්න ගැටළු වලට සැනසෙල්ල මේ ධර්ම තුල ලැබෙනවා කියන එක ඒ කතාවේදී දෙන්නවා. ඉතින් මේ ටික මේ කතාව මතක් කරලා මේක ටිකක් හොඳයි කියලා හිතනවාට. මේ මොකද මම අද දේශනා සඳහා මාක්ෂසතුලි සංයුක්තනිකායේ තියෙන බොහෝ වර්ණනා සූත්‍රය අමතු සංයුත්තේ සරත් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේලාට ගිහිල්ලා ආනවා භාගතුන් වහන්සේ නිවන නිවනයි කියලා කියනවා. නිබ්බාන නිබ්බාන කෝපන්තේ උච්චති චිත්තවතන කෝපන්තේ නිබ්බාන. ස්වාමීන් නිවන නිවන කියලා කියනවා. ස්වාමීන් කොපමණකින් නිවන වෙනවද? කොපමණකින් නිවන කියලා කියන්න පුළුවන්. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වෙනවා රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බාන රාග, දේශ, මෝහයන්ගේ ක්ෂය බව. දුරුච්ච බව නිවනයි කියලා බුදුරජාණන් සිතනවා. ඉතින් මට හිතුණා මෙන්න මේ ටික මතක් කළොත් හොඳයි කියලා. මොකද අපි බොහෝම දෙනෙක් ලෝකෙ තුල දුක නැති කිරීමේ නොයෙක් ක්‍රමෝපායන් හොයලා හොයලා දුක නැති කරන්න එක කොටස ලෝකෙ තුල එක එක පැතිවලට යනවා. අපිත් එහෙම ගිහිල්ලා එහෙම හරියන්නේ නැහැ කියලා දුක නැති කරන්න කියලා ධර්මයේ පැත්තට එනවා. අපි දැනගෙන ඉන්න ඕනේ ධර්මයේ කියන නාමනොත් නොයෙක් පාරවල් තියෙනවා තමයි. ලෝකෙ තුල අනිත් දේවල් වලට වගේම ධර්මය කියන නාමයෙන් පැත්තේ හරියට අර ප්‍රතිලිකාවක් වගේ නිවැරදි පාර හරි පාර හොයාගන්න අසීරු වෙන තරම මේකෙත් එක එක පාරවල් තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ හරියක්තිය තමයි අපිට නිවැරදි මඟ හොයාගන්න තියෙන එක මාර්ග උපදේශය. ඒ ටිකේ දැනුව නැතුව ඉඳුත් ඇත්තටම අපි අතරමං වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් හිතේ ඇති වෙනස්කම් තුළින් නිවන් අවබෝධ කළා නිවන් දැක්කා කියලා හිතෙන අවස්ථා බොහෝ. එහෙම වෙන්නේ නිවැරදි ධර්මයේ ඉගෙනගත්තේ නැතිකම නිසා මම නිවැරදි මාර්ගය ඉගෙනගත්තේ නැති නිසා ඒක මම විස්තර කරන්න කිසිම වෙලාවක සිතේ ඇති වෙනස්කම් තුළින් නිවන කියන එක අත්විඳින්න බෑ. සිතේ ඇති වෙනස්කම් කියලා කිව්වේ දැන් අපි හැමෝටම තියෙන්නේ කාම භවයන්ගේ විතරක සහගත මනසක්. ඊළඟ වෙලාවකදී අපි දන්න විදිහකට අහලා තියෙන විදිහකට පුරුදු කරලා තියෙන විදිහකට මේ හිත වඩන්න ගත්තොත් සමතකම තහන් උදව් කරගෙන නොයෙක් අපි දන්න විදිහ විදර්ශනාවයි කියලා ඉගෙන ගත්ත දේ තුළින් මේ සමත විදර්ශනාවේ ධර්මයන් වඩනකොට මේ හිත වැඩෙනවා හිත වැඩෙනවා කියන්නේ හිතේ තියෙන ආවරණීය ධර්ම, නීවරණ ධර්ම ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. වෙනද වගේ සිත පුරාවට විසිරුණු සිතුවිලි ගලාගෙන එන්නේ නැහැ. කිසිම දෙයක් නැති අනිමිත්ත බව ශුන්‍යතාවයන් තමන්ගේ මනසේ ළඟ සිටින්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලදී තමන්ගේ සිතේ වෙනද වගේ මුළු චිත්තම සිහි කරලා බලුවා. වෙනද වගේ යම් වස්තුවකට ඇලෙන ගැටෙන බව දැන් නැහැ. තරහ යන්නේත් නැහැ. එදී ඇලෙන්නේත් නැති ගතිය තමයි මනස දකින්න පුළුවන්. මෙන්න මේ ධර්මතා නිසා අපි මුලා වෙන්න පුළුවන් අපි යම් අන්තමක ධර්මයෙන් දියුණුවක් කරලා තියෙනවා මාර්ගඵල ලබලා තියෙනවා කියලා. නමුත් හොඳට තේරුම් ගන්න ඕනේ සමතේක ලක්ෂණය තමයි රාග විරාග චේත විමුක්තිය කියන එක. හිතේ හැම වෙලාවෙම සරාගී බවක් රාග සහිත බවක් තියෙනවනම් ඒ රාග සහිත බව දුරු කරලා රාගය නැති කළ විරාග ස්වභාවයේ මානසික හදන ලක්ෂණය සමත්ත කමඨානක කෘත්‍යයි. හොඳට තේරුම් ගන්න. එතකොට රාගය නැත්නම් ඇලීම කියන තැනකයි ද්වේෂය නැත්නම් ගැටීම කියන ධර්මතාවය උපදින්නේ. එතකොට ඇලීම සහ ගැටීම කියන මේ ධර්මතා දෙකෙන් මිදෙන්න මේ ධර්මතා දෙක දුරු කරන්න මහා අමූර්ත ඥාන දර්ශනයක් ඕනේ නැහැ. ඕගලන්ට මේ ඕනම කෝපයක් අරගෙන දවස පුරාම කෝප්පු කෝප්පු කෝප්පු කියලා හිත හිත හිත හිත හිත හිත යද්දී එද්දි වෙන මොකුත් සිහි කරන්නේ මේකම හිතින් සිහි කර කර ඔය නීවරණ ධර්ම දුරු වෙලා නීවරණ ධර්ම දුරු වෙලා මේ නිමිත්තටම හිත එකඟ වෙලා ඔය ඇලින් ගැටින් දෙක කිසිවක ඇලින් ඉන්නේ ගැටෙන්නේ නැති හිත එකගතාවක උගලන හදා ගන්න පුළුවන් එකේ තරම් අමාරු නෑ ඒකට අවශ්‍ය කැපවීමයි කාලය සම්පූර්ණ ඥාන දර්ශනයක් ඕනේ. නමුත් ඊටපස්ස සීකල බලන තමන්ගේ මනසේ වෙනද වගේ ඇලෙන් ගැටෙන් දෙක නැති බව තමන්ට දකින්න පුළුවන්. නමුත් මෙන්න මේ සමාධිය තුල අවිද්‍යාව සම්පූර්ණ දුර වෙලා නැහැ. මෝහය කියන කැඳවිලා තියෙනවා. කෙලෙස් නැති වුණාට ක්ලේශ අනුසය කියන එක දුර වෙලා නැහැ. ඉතින් මම මෙතනදී මතක් කළ එකයි නිවන කියන ධර්මතාවය මොකක්ද කියන කාරණාව තේරුම් අරගත්තොත් එහෙනම් මෙන්න මේ ස්වභාවයටයි ජරා මරණ නිරෝධය කියන්නේ අසංකතය කියන්නේ නිවන කියන්නේ කියලා දැනගත්තොත් මනසේ ඇති වෙන ওই වගේ ගති ලක්ෂණ වලට අපි රැවටෙන්නේ නැහැ. ඒ මනසේ ඇති වෙන ගති ලක්ෂණ දිහා බලලා අපි යම් යම් තැන් වල ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ නැහැ. එහෙම සත්තු පරිදි නියම ධර්මතාවයේ නොදන්නා නොදකින කම නිසායි ওই විදිහේ කමතහනක් වඩනකොට ඇති වෙන ප්‍රතිඵලයන් තුල සතුට වෙන්නේ. ඉතින් සමථය ස්වභාවය තමයි රාග විරාග චේතන මුක්තිය. විදර්ශනාවේ ලක්ෂණය තමයි අවිද්‍යාව රාග පඤ්ඤාව දර්ශනාවෙන් තමයි අවිද්‍යාව කියන එක දුරු කරලා ප්‍රඥාවෙන් නිදීම හඳුනලා දෙන්නේ. ඒක අපි අනිත් එකකින් කතා කරමු. මම දැන් මේ මාත්‍රිකාව ටිකෙන් කතා කළොත් තථාගතයන් වහන්සේ දේශනා කළ රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බාන කියලා. ඇයි එහෙම දේශනා කළේ? මේ නිවන ගත්තහම වල තේරෙන විදිහට සරලව කෙටියෙන් ගත්තොත් අපි කියමු බුදුරජාණන් වහන්සේ නිවන අවස්ථා දෙකකදී ධර්ම සහ දෙයාකාරයෙන් හඳුන්වනවා. සෝපදී ශේෂ නිබ්බාන සහ අනුපරිශේෂ නිබ්බාන කියලා. ස්කන්ධ ඉදිරිය සහිතව නිවන් දැකීමක් සහ ස්කන්ධයන්ගේ නිරෝධේශ නිරෝධය ස්කන්ධ නිරෝධයෙන් පනවන ඕක තාපි තවපැත්තකින් මතක් කළා ක්ලේශ පරිනිර්වාණය සහ ස්කන්ධ පරිනිර්වාණය කියලා කියනවා. එතකොට ඒක තේරෙන විදිහට ගත්තොත් අපි ලෝකෙ තුල දුක් විඳින ක්‍රම දෙකක් තියෙනවා කියලා හොඳට මතක තබා ගන්න. ලෝකෙ තුල දුක් විඳින ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සත්ව පුද්ගල ආත්ම භාවයෙන් විඳින දුකකුත් තියෙනවා. ඒ ඒ ස්කන්ධයන් නිසා ස්කන්ධයන් කරනකොට ස්කන්ධයන්ගේ විඳින දුකකුත් තියෙනවා. ඔන්න ඔය දෙආකාර දුක තමයි ස්ථාන දෙකකදී නිරුද්ධ වෙන්නේ ඒකයි සෝපදිශේෂ නිබ්බන්ස අනුපදිශේෂ නිබ්බන් කියලා දෙආකාරකෙන් බැලුවේ. සත්තු පුද්ගල භාවයෙන් විඳින දුක සත්තු පුද්ගල භාවයෙන් විඳින දුක ලෞකික දුක ලෝකෙ තුල තියෙන දුක කියලා මතක් කරගන්න. එතකොට මේ සත්ව පුද්ගල භාවයෙන් ඇතිවෙන දුක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, ව්‍යාධික දුක්ඛ, මරණක දුක්ඛ කියලා ඒ ඒ සත්‍යයන්ගේ සත්‍ය නිකායන් වල ඉදීම නිසා විඳින දුකක් තියෙනවා නම් ඒ ඒ සත්‍යයන්ගේ සත්‍ය නිකායන් වල ජරා ජීර්ණතාවයක් තියෙනවා නම් ඒ ඒ සත්‍යයන්ගේ සත්‍ය නිකායන් වල චුතියක් මරණයක් තියෙනවා නම් මෙන්න මේ සත්වය පුද්ගල භාවයෙන් එන දුක පංච උපාදාන ස්කන්ධ දුක මෙන්න මේ දුක කෙලෙස් නිසායි නෙවේ මේ සත්ව පුද්ගල භාවයෙන් එන දුක කෙලෙස් ටික නිසායි නෙවේ මේ රාග දේශ මොහ යම් කිසි වෙලාවකදී අපිට නැති කරන්න පුළුවන් වුණොත් අන්නාර සත්ව පුද්ගල භාවයේ තුලින් ඇති වෙන ඒ සත්වයන් ඉපදීම නිසාගෙන දුක ඒ සත්වයන් ළදවීම නිසා වන දුක ඒ සත්වයන්ගේ මහලු බව නිසා එන දුක ඒ සත්වයන්ගේ මරණය නිසා එන දුක නැති කරන්න පුළුවන් මෙදෙන්න පුළුවන් ඒ සත්‍යයන්ගේ සත්‍ය නිකායන්ගේ ඉපදීම ලෙඩවීම මහලු බව මරණය කියන මේ ධර්මතාවයන්ගේ නිදිලා ස්කන්ධ මාත්‍රයක් කියන සිත් ඇතිව අනාත්මෝ සිතින් අනාත්මෝ කයි අනාත්මෝ සිතින් කයින් යුක්තව මම මගේ මගේ ආත්මයයි කියන හැඟීම් මාත්‍රයකුදු නැතුව ස්කන්ධයේ යම්සේද නුවණ ඇසේ නුවණ යම්සේ ස්කන්ධයේ ඇසේ කියන ධර්මතාවයකට පැමිණිලා ජීවත් වෙනවා එන්න මෙතෙන්ද කිව්වා රහතන් වහන්සේ කියලා. තාපයෙන් තුව අනුපාදා කල් නිර්වාණය. කිසිවක් උපාදාන වශයෙන් අරගෙන නැහැ. මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා කිසිවක් අරගන්නේ නැතුව කෙලෙසුන්ගෙන් මිදලා නිවිච්ච සිසිල් වෙච්ච මනසකින් යුක්ත ජීවත් වෙන තැනට කිව්වා සෝපිසස නිබ්බාන. මෙන්න මෙතෙන්ට පැමිණිලා සත්‍යයේ විඳින සියලු දුකෙන් එයා මිදෙනවා නිවෙනවා. පුද්ගල භාවයෙන් විඳින හැම දුකෙන්ම නිවෙනවා මිදෙනවා. ඒ නිසා ස්කන්ධ මාත්‍යයක් කියන අවබෝධයට පැමිණිලා හේතුඵල ධර්ම ජීවිතයේ වෙලා ජීවිතයේ හේතුඵල ධර්ම වෙලා පවතින තැනට පැමිණිලා සත්ව පුද්ගල භාවයෙන් විඳින ජරා මරණ දුකෙන් මිදෙනවා ජරා මරණ දුක නූපදින ස්වභාවයටපත් වෙලා සත්ව පුද්ගල භාවයෙන් විඳින ජරා මරණ දුක නූපදින ස්වභාවයටපත් කරන තැන කිව්ව සෝපවිශේෂ නිබ්බාන කියලා. ඊට පස්සේ එතන තියෙනවා තේසං තේසං ධම්මානං ජරා ජීවතා කියලා ධර්මතාවයකුත් තියෙනවා. ඒ ඒ ධර්මයන්ගේ ජීර්ණ බවකුත් තියෙනවා. ඒ ධර්මයන්ගේ ඉපදීමකුත් තියෙනවා. ඒ ධර්මයන්ගේ දිවීමකුත් තියෙනවා. ඒ ධර්මයන්ගේ මැරීමකුත් තියෙනවා. ඒ ටික තමයි රහතන් වහන්සේ කියන තැනට දෙන ජීවිතයේ තියෙන ස්කන්ධ ටික. ඒ ස්කන්ධය දිරනවා. හැබැයි කෙනෙක් ගෙන්නේ. තේසන් තේසන් ධම්මන ඒ ධර්මය. එතන තියෙන රූපයක් තියෙනවා නම් ඒ රූපිතය සම්පතිය නැති වෙනවා. ඒ උපදින චිත්තජයසිකද නැති වෙනවා. හැබැයි එතන පුද්ගලයෙක් නෙමෙයි. යම් දවසකදී ඒ ස්කන්ධයන්ගේ පැවැත්මට තියෙන හේතුව නැතිවීමෙන් ඒ ස්කන්ධයෝද නැති වෙනවා. සත්‍ය නිසා හටගත් ස්කන්ධය සත්‍ය නැතිවීමෙන් නැති වෙනවා. දර ටිකක් නිසා කිනි ගොඩක් ඇවිලෙනවා නම් ඒ දර ටික තියෙන කම්ම ඒ ගින්න දර ටික උපාදාන කරගෙන තියෙනවා. ඒ දරත ඉවරනහම ඒ ගින්නද නිවිලා. ඒ වගේ මේ ස්කන්ධ හේතුයෙන් මේ ජීවිතය පවතිනවා. ඒ ස්කන්ධ ටික නිරුද්ධ වුණාම ඒ විඥානද නිරුද්ධ වෙලා යනවා. අන්න එදාට කියනවා ඒ ඒ ධර්මතාවයගේ ඉපදීම. ඒ ධර්මතාවයගේ දිරීම නිදනවා. ඒකට කියනවා අනුපදිශේෂ පරිණිරවාණය කියලා. එතකොට කිසිම වෙලාවක පුද්ගලයෙක් නිවන් දැක්කහම නෙමෙයි පුද්ගල භාවයෙන් මිදීම නිවන ඉස්සෙල්ලා ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් අපි සත්‍ය පුද්ගලයා කියලා හිතන තැනක තියෙන්නේ හේතුන්ගෙන් හටගත්ත අනාත්ම වූ ස්කන්ධ මාත්‍රයකුත් ඒ ස්කන්ධය වරඬ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා ඇති කරගත්ත කෙලෙස් ටික සත්‍ය වශයෙන් ගත්තොත් දුක්ඛ සත්‍ය සම්දි සත්‍ය දෙක. ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය. ස්කන්ධ ටික ආරම්භය මම මගේ මගේ ආත්මය කියන මට්ටමේ හැඟීම් ටික සමුදය සත්‍ය කෙලෙස් ටික. ස්කන්ධය කෙලෙසුයි ස්කන්ධ ටිකට කිව්ව දුක්ඛ සත්‍ය කියලා කෙලෙස් ටිකට කිව්ව සමුදය සත්‍ය කියලා. ලෝකෙ කියලා කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය පැවැත්ම. ලෝකෙ කියලා කිව්වේ ස්කන්ධ ටිකයි කෙලෙස් ටිකයි පැවැත්ම. නමුත් ඒක ස්කන්ධ ටිකකුයි කෙලෙසුයි වෙන්නේ ආර්ය විනය පැත්තෙන් බැලුවා. ලෝකෙ තුලදි කෙලින්ම රූපේ මම වෙලා මිසක මම රූප වෙලා මිසක ආය ස්කන්ධය කෙලෙස් එහෙම වෙන්නේ නැහැ. නමුත් ලෝකයාට මගේ රූපේ වෙලා මගේ අම්මා වෙලා මගේ තාත්තා දුව පුතා වෙලා මගේ රන්ජුදී මුතුමැණික් වෙලා ඉද්දි තියෙන තැනක මම තියෙන හැඟීම් ටික කෙලස් ටික ඒකට හසු වෙලා තියෙන ස්කන්ධ ටික දුක එතකොට මට මෙතෙන් මතක් කරන්න ඕනේ නිවන නැත්තම් ජරා මරණ දුකේ නැතිකම කියන එක අපිට ලැබෙනවා අවස්ථා දෙකකින් ඒ තමයි සෝපදිශේෂ අනුපදිශේෂ කියලා සෝපදිශේෂ කියලා කිව්වේ ස්කන්ධ ඉදිරියේ තියෙද්දි සත්ව නෝ පුද්ගල නෝ අනාත්ම හේතුන්ගෙන් හටගත්තු ස්කන්ධ මාත්‍රයක් තියෙන්නේ ඒ පවතින යථා ස්වභාවයට මනසපත් කරගෙන ඒ යථා ස්වභාවය තත්වාකාරයෙන් අවබෝධ කරගෙන සත්ව පුද්ගල භාවයෙන් හිත මුදවා ගන්නවා අපි. ඒකට කියනවා ආශ්‍රයෙන් හිත මිදුණා, කෙලසුමින් හිත මිදුණා කියලා. අන්නේ නිදීම අල්ලලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රාගක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බාන කියලා. රාග දේශ මොහ දුරු වුණොත් දුරු වෙන්නේ සත්ව පුද්ගල හැඟීම සත්ව පුද්ගල සංඥාව එහෙම රාග දේශ මොහ දුරු වුණොත් මිනිස්සුයෝ ඉන්නවා දෙවියෝ ඉන්නවා ප්‍රඥයෝ ඉන්නවා තිරිසන් සත්ත්වයෝ ඉන්නවා ප්‍රේතයෝ ඉන්නවා අසුරයෝ ඉන්නවා කියලා ඔහොම පුද්ගල භාවය ඕගලන්ට නැති මොකද මිනිස්සු ඉන්නවා කියලා කියනකොටත් එයා දන්නවා එතන තියෙන්නේ මෙන්න මේ ස්කන්ධ ටිකක් ඒක හේතු ප්‍රත්‍යයෙන් මොහොනේ යට තියෙනවා. දෙවියෝ ඉන්නවා බ්‍රහ්මයෝ ඉන්නවා කියලා කියනකොටත් එතන තියෙන ධර්මතාවයත් ඒකට තියෙන ප්‍රත්‍ය ටිකට තේරෙනවා. තමන් කියනකොටත් වචන ටිකක් කිව්වට එතන තියෙන ධර්මතාවය මෙන්න එකයි කියන කාරණාවට නෝන. ඉතින් දැන් මෙන්න මේ දුකේ නිදීම දුකේ නිවීමේ අවස්ථා දෙක ඉතලා හඳුනා ගන්න හඳුනගෙන අපිට කරන්න දෙයක් නැහැ අනුපදිශේෂ පරිනිර්වාණය ස්කන්ධ පරිනිර්වාණය සඳහා අපිට කරන්න දෙයක් නැහැ අපිට පුළුවන් සෝබුදිශේෂ නිබ්බාන ස්කන්ධ ඉදිරිය සහිතව සිද්ධි නිවන් දකින්න දැනටපත් වෙන වැඩ පිළිවෙලක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ආශ්‍රවන්ගේ මනස මුදව ගන්න, කෙලෙසුන්ගේ මනස මුදව ගන්න ටිකට යමක් කරන්න පුළුවන්. ඒ දක්වා විතරයි කළ යුත්තේ. ඊට පස්සේ කෙලෙසුන්ගේ මිදුණු ආශ්‍රවන්ගේ මිදුණු මනසකින් ජීවත් වෙනවා ඒ ස්කන්ධයන්ගේ ආවිෂය ඉවර වෙනකොට ඒ ස්කන්ධය නිදලා යනවා ඒ ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන එක තමන්ට සාක්ෂාත් වෙයි. කවදාවත් ස්කන්ධ පරිනිර්වාණය සඳහා අපිට කළ හැකි යමක් නැහැ. අපිට පුළුවන් අනුපදිතේස පරිනිර්වාණය අනුපාදා පරිනිර්වාණය තමයි. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රයයන්ගෙන් කෙලෙසුන්ගෙන් නිදෙන මනසක් හදා ගන්න පුළුවන්. ඔන්න ඔය ටික දැනගෙන දැන් අපි දන්නවා මේ මුළු ලෝකයකටම ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් කියලා යමක් තියෙනවා නම් පුද්ගල භාවයෙන් මේ ඔක්කොම කෙලෙස් නිසා ඇති වෙන කෙලෙස් නිසා ඇති වෙන දුක කියන එක අපි ඉස්සර හඳුනගන්න ඕනේ. එතකොට කෙලෙස් නැති කළොත් කෙලෙසුන්ගේ ආශ්‍රමයෙන් මිදුණොත් මොකටද මිදෙන්නේ? මේ සත්ව පුද්ගල භාවයෙන් එන දුක එතකොට එන්නේ නැහැ මේ දුක නිරුද්ධ වෙනවා නේද කියලා අවබෝධයද තියෙනවා. සත්ව පුද්ගල භාවයෙන් එන ජරා මරණ දුකේ දුක නූපදින ස්වභාවයට පත් කිරීම සඳහායි මේ රාග දේශ මොහ ක්ෂේකල යුත්තේ මේ ආශ්‍රය ක්ෂේකල යුත්තේ ආශ්‍රයෙන් මනස මුදවාගත යුත්තේ එතකොට ආශ්‍රයයෙන් මනස මුදව ගන්න නම් මේ අම්මා තාත්තා දුව පුතා කියලා ආශ්‍රවයේ කෙලෙස් වලින් මේ ස්කන්ධයන්ගේ ඇලිලා තියන්නේ අපි. සත්‍ය පුද්ගලයා කියන හැඟීම් ටිකේ දෘෂ්ටිවල ඇලිලා ඉන්නේ අපි. මේ මම මගේ මගේ ආත්මය කියලා අස්මිමානය නැමැති සංයෝජන වලින් බැඳිලා ඉන්නේ අපි. එතකොට ඇලීම බැඳීම කියන ටිකෙන් අපේ මනස නිදෙනවා. ඒ නිදීමට තමයි විමුක්තිය කියලා කියන්නේ. විමුක්තිය මොකටද? නිවන සඳහා. මොකද්ද නිවන? සත්ව පුද්ගල භාවයෙන් එන දුකේ නූපදීම සඳහා, දුක නැතිවීම සඳහා. ඒ දුක නැති වෙන්න නම් ආශ්‍රයෙන් මිදෙන්න ඕන, කෙලසුන්ගෙන් හිත මිදෙන්න ඕන. විමුක්තිය ඕනේ. විමුක්තිය නිවන දෙකක් නේද? විමුක්තිය නිවන. ආශ්‍රයෙන් හිත මුදවගන්නේ, කෙලසුන්ගෙන් හිත මුදවගන්නේ මොකටද? ඔය ආශ්‍රයෙන් හිත මිදෙන, කෙලසුන්ගෙන් හිත මිදීම හඳුනන නම් ටිකක් තමයි අනිමිත්ත තුන්‍යත අපනිත කියලා කියන්නේ. ඒ කියන්නේ ওই රාග දේශ මොහ අනිත්‍ය සංඥාව බහුල කළා රාග දේශ මොහයන්ගේ මිදුනොත් එයාට කියනවා අනිමිත්ත චේතෝ විමුක්ති කියලා. ඊට පස්සේ අනාත්ම සංඥාව බහුල කළ රාග දේශ මොහ දුරු කළොත් ඒකට කියන ශුන්‍යත චේතන මුක්තිය කියලා. දුක්ඛ සංඥාව බහුල කළා රාග දේශ මොහ දුරු කළොත් ඒකට කියනවා අප්පනිහිත චේතන මුක්තිය කියලා. මේ රාග දේශ මොහ නැවත එකම ධර්මතාවය දුරු කරගන්න එක එක්කෙනා උදව් කරගත්ත පැමිණි මාර්ගයෙන් නම් කරලා තියෙන චේතු විමුක්ති විමුක්ති එකමයි. කොතෙන්ට ආවත් કોઈ අනිත්‍ය බලපගෙන දුක බලපගෙන අනාත්ම බලපගෙන නිදුනි අන්තිම රාග විසම උනන. ඒ හින්දා විමුක්තිය වෙනසක් නැහැ. ආශ්‍රයන්ගේ මිදීමේ ලක්ෂණ වෙනසක් නැහැ. එකම විමුක්ති රසය එකයි. ඒ ආශ්‍රවයන්ගෙන් ඒ කෙලෙසුන්ගෙන් මිදුණු දවසට මේ මම මේ තව සත්‍ය තව පුද්ගලය කියන හැඟීම් නෑ එතන. සම්පූර්ණ ස්කන්ධයන්ගේ තහත්තුන්ගේ ආයතනයන්ගේ යම් ලක්ෂණයක් තියෙනවා නම් ඒ ලක්ෂණය ජීවිතය ඔතෙන්ද කියනවා ජීවිතයේ ධර්මතාවයක් කියලා. පුද්ගලයෙක් න ධර්මතාවයක් විතරයි තියෙන්නේ. දැන් සත්පුද්ගල භාවයෙන් එන දුකෙන් ඒ මනස නිදහස්. ඒ සත්පුද්ගල භාවයෙන් එන දුකෙන් මනස නිදහස් වෙන්න හේතුනේ ආශ්‍රයෙන් මිදීම, මේ මිදීම නම් කරන හැටි මම මතක් කරේ අනිවිසමින් තප්පහිට කියලා කියන ගම මාර්ගයෙන් නම් කරනවා වේ මුක්තිය. ඊට පස්සේ මේ නිවන නැත්නම් සත්පුද්ගල භාවයෙන් එන දුකේ නිවීම ගන්න උත්සාහවත් වෙන්න ඕනේ රාග දේශ මොහ කියන කෙලස් ටික නැති කරන්නකො ආශ්‍රයෙන් හිත මුදව ගන්නකො ආශ්‍රයෙන් හිත මුදව ගත්තොත් කෙලස්ුන්ගෙන් හිත මුදව ගත්තොත් ඔගලන්ට අර සත්ත්ව පුද්ගල භාවයෙන් එන දුක සම්පූර්ණ නිරුද්ධ වෙනවා නූපත ස්වභාවයටපත් වෙනවා ඒ දුකෙන් මිදෙනවා මොනවා නිවන් දැක්කගේ එතකොට කෙලස්ුන්ගෙන් ආශ්‍රයෙන් හිත මුදව ගන්නයි අපිට තියෙන්නේ. හරියට හිත මුදව ගන්න තපහසු නම් ඕගලන්ට පුළුවන් නම් ලෝක කිසිවක නොයදී ඉන්න නිදෙන්න ඕනේ නොයලි හිටියොත් හිත නෙමෙයි. නැකකින් ලෝක උපාදී ලෝක කිසිවක් තමන්ගේ කියලා. තමන් කියලා. ගන්නෙ නැතුව නොයැලෙන මනසකින් කුමක නොයැලෙන මනසකින් ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන තෝරේ නිසෝකෙන් ධර්ම මේ වගේ මේ ස්පර්ශ ආයතන හයම ස්පර්ශ ආයතන හයතම ගෝචර වෙන ධර්මය ආරම්භය නොයලී ඉන්න පුළුවන් නම් මේ එකක්වත් උපාදාන වශයෙන් නොකල ඔයගොල්ලන්ගේ මනස නිදෙනවා. නොයලී ඉන්න කියලා හැදුවට නොයලී ඉන්න බෑ. හැලෙනවා. ඔයගොල්ලෝ නොයලී ඉන්න උත්සාහවත් වෙන්න ඕනෙත් නෑ. මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න. ඔයගොල්ලන්ට මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් වුණොත් නොයලෙන මනසක් හදන්න. නොයලෙන මනස ආශ්‍රංගෙ මිදේ. මිදීම නිවනට කොහොමද? දැන් නොයලෙන්න බෑ. ඇත්ත ඇහිටි දැක්කොත් නොයලෙන මනසට. දැන් ඇත්ත ඇහිටි දකින්නේ කොහොමද? ඇත්ත ඇහිටි දකින්න බෑ. කොහොම හරි ඇත්ත ඇහිටි දකින්න හැදුවොත් දකින්න බෑ. හිත සමාධි වුණොත් ඇත්ත ඇති හැටි පෙනේ. දැන් අවද තියෙන හිත සමාධි කරන්න විතරයි. හිත සමාධි වුණාම ඇත්ත පේන ඇත්ත පේනවට කල කරනවා කල කරනවා නැලෙනවා නැලෙනකොට මිදෙනවා මිදුනහම සත්ව පුද්ගල භාවයෙන් එන දුකෙන් මිදේ. ඒ දුක නූපදින ස්වභාවයටපත් වේ. ඒ දුක නූපදින ස්වභාවයටපත් වේ. එතකොට සමාධිය ගන්න අමුතුවෙන් ඔගොල්ලෝ හිතෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙනෙකුගේ හිතයි කයයි දෙක සැප සහගත වුණොත් හිත සමාධි වෙනවා කියලා. ඒ හින්දා ඔයගොල්ලන්ට පුළුවන් නම් හිතයි කයයි දෙක සැප සහගත කරගන්න මෙතනට ගන්න සමාධිය ඇති වෙයිද? ඔය අපි විනාඩියක් දෙකක් පැයක් පැයකමාර කිසිම විතර්කයක් නැතුව එක අරමුණේ බුදු ඉඳගෙන ඉඳලා අපි කියන සමාධියක් කියන්නේ. ඒකට මේ තාතනේ සමාධියවත් කියන්නේ නැහැ. සමාධිය අහලකටවත් නැහැ. ඈ බලන්න සමාධිය කියනක මේ ශාසනය පෙන්වන්න ගොඩාක් ගැඹුරු තැනකට. එතකොට හිත කය දෙක සැපසහගත වුණොත් සැප ඇත්තෝගේ හිත සමාධිය දැන් අපිට තියෙන්නේ හිත කය දෙක සැපසහගතන්ට ගන්න විතරයි හිත කය දෙක සැපසහගත කරගන්න බෑ යම් කිසි කෙනෙකුගේ හිතයි කයයි දෙකේම සැහැල්ලු බවක් පස්සල් දෙයක් තියෙනවා නම් අන්නේ පස්සද්ධිය තියෙන කෙනාට හිත කය දෙකේ සැහැල්ලු බව තියෙන කෙනාට සතපාගත බව ලැබෙනවා. එහෙනම් දැන් අපි වල පස්සද්ධිය. පස්සද්ධිය කියන එක සැහැල්ලු බව කියන එක ගන්න පුළුවන් එකක් නෙමෙයි. සැහැල්ලු බව කියන එක ප්‍රීතිය නිසා ලැබෙන එකක්. ප්‍රීතිය කියන එක ගන්න බෑ. හිතේ ඇති ප්‍රමුදිත භාවය ප්‍රමෝදේ ධර්මයේ සතුටෙච්ච බව ධර්මයේ සතුට වෙන බව හිතේ හැම වෙලාවෙම හිතේ උද්ද වැඩුණු ගතියකින් ධර්මයේ යුක්ත සතුටක් හිතේ යම්කිසි කෙනෙකුට හැම වෙලාවෙම පැවතුනොත් අන්නේ සත් ඒ ප්‍රමෝදේ මොහු කරලයි සතුට කියන මට්ටමට එන්නේ අන්නේ ප්‍රමෝදයේ සතුටයි කියන කාරණා දෙක නිසාමයි හිතකය දෙක සංසිඳේ. විතර්ක සංසිඳේ. ඒ සංසිඳීමයි හිතකය දෙක සැපසහගත වෙන්න හේතුව. ඒ සැපයයි සමාධිය ඇති වෙන්න හේතුව. ඒ සමාධියටයි ඇත්ත වෙන්නේ. ඒ ඇත්ත කියනු තුමයි කලකිරෙන්නේ. ඒ කලකිරුණුනුයි නොයලේ. ඒ නොයලුණු තුමයි හිතේ කෙලෙස් ආශ්‍රයෙන් මිදෙන්නේ. ඒ මිදුණ තුමයි සංපරිස පරිනිර්වාණය පිරිනිවිය වෙන්නේ අනුපටිසන සෝපදේශ පරිනිර්වාණය ස්කන්ධිත්‍රි සහිතව කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් පිරිනිවිය ක්ලේශ පරිනිර්වාණය උනා කෙලෙස් මතු නූපදින ස්වභාවයට පත් කෙරුවා කෙලෙස් මතු නූපදින ස්වභාවයට පත් කෙරුවා කියනකොට හොඳට මතක තබා ගන්න නිකන් කෙලෙස් ටික විතරක් නැතුනේ නෑ සත්පුද්ගලකමයි නැති වුනේ. සත්පුද්ගල හැඟීමයි නැති වුනේ. සත්පුද්ගල හැඟීමත් එක්ක එන ජරා මරණ දුකයි නැතිනේ. දරුවා මැරීමෙන් එන දුක, මව මැරීමෙන් එන දුක, පියා මැරීමෙන් එන දුක නැති වුනේ. තමන් ලෙඩවීමෙන්, තමන් මහල් වීමෙන්, තමන් මරණයටපත් වීමෙන් එන දුක නැති වුනේ. කෙලෙස් නැති වුණා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. සත්‍යයේ පුද්ගලයේ ආත්මය සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් කියන හැඟීම් ටිකෙන් තමයි නිදුනේ කෙලෙසෙන් නිදුනේ කියලා කිව්වේ. ඒ හැඟීම් ටිකෙන් නිදුනා කියලා කිව්වේ අනාර දුකේ නෙමෙයි. එතකොට ওই ටික අනුපිළිවෙලෙන් ඔක්කොම වෙනවා ධර්මයේ යුක්ත සිතේ පැහැදීමක් සිතේ උදවලුණු ගතියක් ප්‍රමෝදයක් ප්‍රමෝදිත භාවයක් නිතරම සතතේ ඉඳගත්ත හිටගත්ත නිදාගත්ත හාත්පස ජීවිතේ පුරාම උද්දගනු ධර්ම යුක්ත ප්‍රීතියක් වෙන මනසක් ඇති කරගත්තොත් ඇති කරගම තැනකට ආවොත් විතරයි ඔන්නෝ ස්වභාවය වෙන්නේ එතකොට කොහොමද සිතේ ප්‍රමෝදය ඇති කරගන්නේ. ප්‍රමුදිත භාවය ඇති කරගන්නේ. යෝනිසෝච මානසිකරන්තෝ පාමොච්ඡං ජායති. පොම්සත් පීති ජායති පීති මනස කායම් පස්සම්බති. පස්සද්ද කාය උපපං වේදිති සුඛිනෝ චිත්ත සමාධියති. සමාහිතේ චිත්තේ යථා භූතං පජානාති යථා භූතං පජානන්තෝ නිබ්බින්දති. නිබ්බින්දී විරජ්ජති විරාගා විමුච්ඡති විමුක්තං විමුක්තේ ඥානං හොති. එනවා මොකද? යම් කිසි කෙනෙකුට යෝනිසෝ මානසිකාරේ බහුල කරන්න පුළුවන් නම් පවත්වන්න පුළුවන් නම් මෙන්න මේ යෝනිසෝ මානසිකාරේ යුක්තව යම් කිසි කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් මෙන්න මේ යෝනිසෝ මනසකාරය නිසා ප්‍රමෝදය ඇතිවෙනවා. දැන් මම මේ සෝපදේශ නිබ්බාන නිබ්බාන නැත්තම් ස්කන්ධ ඉතිරිය සහිතව නිවන් දකිනවා. නැත්තම් දිට්ඨි දෙන්නේම මෙලෝදීම අජරාමර වෙනවා. ජරාමර නැහැ. සත්පුද්ගලයේ ජරාමර දුක දින මේ දුකෙන් මිදෙන තැන ඉඳලා ඕගොල්ලෝ මේ අරගෙන ඉන්නේ ටික ටික දැන් අරගෙන ආව කොතෙන්ද? යෝනිසෝ මනස. ඕගොල්ලන්ට එක දෙයක් කරන්න පුළුවන් නම් විදුරු ටික මම අතින් දානවා. ඒකත් යෝනිසෝ මනසිකාරණයම එක දෙයක් ඕගොල්ලන්ට කරලා දෙන්න පුළුවන් නම් කරන්න පුළුවන්. මං ගානේ දෙනවා ප්‍රමෝදය කියන එක, ප්‍රීතිය කියන එක, පස්සද්ධිය කියන එක, සැපය, සමාධිය, ඇත්ත ඇත්තේ දැකීම, කලකිරීම නොඇලීම මිදීම සහ නිවන අංග 10ක් දෙනවා. සාදු නෙමෙයි කරන්න තියෙන්නේ. පුළුවන්. බලන්න කොහොමද පොඩි කියන්නේ. ඒ කියන්නේ යහපත් එක දෙයක් කළොත් යහපතේ විපාක යහපත් ධර්මතා සහ ඒකෙම උපන් විපාක. යහපත් විපාක. ආනිසංස සමානයෙන් පස්සේ නෙමෙයි. මේ ඔක්කොම මෙලොවදී. නැත්තම් කියන්නේ අපිට පේන්න පරලෝක දෙන එකකට පොරොන්දු එහෙම නෙමෙයි. මෙලෝදී. ළඟන. එතකොට යෝනිසු මානසිකාර්ය කියන කපේ අඳුන ගන්න කොහොමද? මොකේද අයෝනිසු මානසිකාර්ය කියන්නේ මොකද යෝනිසු මානසිකාර්ය කියන්නේ? ඈ යම් ධර්මයක් සිහි කරනකොට නූපන් ආශ්‍රව ධර්ම උපදින නූපන් ආශ්‍රව ධර්ම වැඩේ නම් ඒ විදිහට සිහි කරන ක්‍රමයට කිව්වා යෝනිසෝ මනසිකාරය කියලා. මම ආගම ඉති හොඳ සිහිය මාත්‍රි. ඔව් කියයි කියලා. යම් ක්‍රමයකට ආශ්‍රව උපදිනවා නම් උපන් ආශ්‍රව වැඩේ නම් ඒ ක්‍රමයට කිව්වා අයමස්ස මානසිකාරය. යම් ක්‍රමයකට මෙනෙහි කරනකොට උපන් ආශ්‍රව ගෙවෙන නූපන් ආශ්‍රව නූපදීන ඒ විදිහට මෙනෙහි කළොත් මෙන්න මේකට යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය කියලා එක වචනකින් දෙකකින් හඳුන්වන්න බෑ. ඒ කිව්වේ මෙතන මේ රූපය ගැන නුවණින් බලලා රූපය ඇතිවීම නැතිවීම බලන වෙන්න පුළුවන්. මෙතන වේදනාව ගැන බලලා වේදනාව ඇතිවීම නැතිවීම බලන වෙන්න පුළුවන්. තව කෙනෙක් පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද? ඒක ඇතිවීම කොහොමද නැතිවීම කොහොමද කියලා බලන වෙන්න පුළුවන්. තව කෙනෙක් දවස්කින් සාකාරය වඩනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් කෂණ භාවනාවක් කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියලා එක වචනකින් මම කිව්වොත් ඒක අන්තිම යෝනිසෝ මනසිකාර නෙවෙයිද කියලා. ඒ හින්දා යෝනිසෝ මනසිකාරය කියන එක හඳුන්වන්න වෙන්නේ ඒකේ අර්ථ උප්පත්තිය. ඒක වචනක ඒ කියන්නේ චතුරාර්ය සත්‍යෙට මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය කියලා ඒ වගේ එක වචනකින් කියන්න බෑ. චතුරාර්ය සත්‍යෙට මෙනෙහි නොකර නමුත් ඒ ධර්මයේ අවබෝධය සඳහාම සමතකම බුදුගුණ වැඩුවොත් ඒක යෝනිසෝ මනසිකාරය නෙමෙයි. යෝනිසෝ මනසිකාරය. ඒ නිසා යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය අර්ථ දක්වද්දී අකුසල සහගත එක විතර්කයක් හිතලා මෙන්න මේ විදිහට හිතන එකයි අයෝනිසෝ මනසිකාරය කියලා අයෝනිසෝ මනසිකාරය එක වචනකින් පෙන්වන්න බෑ අර්ථ දක්වන්න බෑ ඒ වෙලාවේදී යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය කියන නම ලැබුණ යම් ධර්මතාවයක් නිසාද ඒ ධර්ම ධාතුව කියන්නේ යුතුයි ඒ නිසායි හැම වෙලාවෙම හොඳට මතක තබා ගන්න යම් විදිහකට කෙටියෙන් ගත්තොත් හිතන කෙනෙකුට නූපන් ක්ලේශ ධර්මයේ උපදිනම් උපන් කෙලෙස් ධර්මයේ වැඩේ නම් මෙන්න මේ සිහි කරන ක්‍රමයට කිව්ව අයෝනිසෝ මනසිකාරය කියලා. යම් ක්‍රමයකට සිහි කරනකොට උපන් කෙලෙස් ධර්ම දුරු වෙනා නූපන් කෙලෙස් ධර්ම නූපදීන ඒ විදිහට සිහි කරන ඕනම දෙයකට කිව්වා අයෝනිසෝ මනසිකාරය කියලා. එතකොට ඔන්න දැන් හොඳට තේරෙනවා මේ ප්‍රමෝදය කියන එක ගන්න ප්‍රමාණවත් යෝනිසෝ මනසිකාරය කියන එක. එතකොට ඕගොල්ලන්ට යෝනිසෝ මනසිකාර හිත හසුරවන්න ඕන තරම් ප්‍රදේශයක් තියෙනවා මේ නිවන දක්වා. ඕගොල්ලෝ මරණාසතිය වැදුවත් බුදු ගුණ හේතුවත් මෛත්‍රී භාවනාව හේතුවත් අසුභය හේතුවත් ආනාපාන සති කම සංඥාවෙන් හිටියත් ස්කන්ධය ධාතු ආයතන ඉන්ද්‍රිය කුමන ධර්මයක් මෙනෙහි කරමින් හිටියත් මේ හැම එකක්ම කියන යොක්ස මනස්කාරයේ විදිහට එතකොට මේක උපාය. මේ විදිහට යෝනිසෝමනසිකාරය කරනකොට කරනකොට තමන් තුළ ජීවන ධර්ම පුරු වෙන එක වෙන්නේ. අද අපි විදර්ශනාවයි කියලා යමක් කළත් වෙන්නේ ওই විදිහට. මේ අනුභව කිරියා අනුභව සික්කා අනුභව වටපදා මහ මොහොත අනුක්‍රමයෙන් ගැඹුරු වෙලා තියෙනවා. එක පාර්ශ්වක ප්‍රපාතයක් වලක් නැහැ කියනවා. ඒ වගේ මේ ශාසනයේ අනුපූර්ව ගැඹුරු වෙලා තියෙනවා. අනුපූර්ව ගැඹුරු වෙලා තියෙනවා. එක පාට මාර්ග බල නැහැ. ඒ කියන්නේ අපිට හිතෙනවා නම් දේශනාවක් අවසානයේදී කෙනෙක් හොවා වුණා සකදා ගන්නවා ඇයි අහමුද එකපාරට මාර්ගඵල නැති කියලා. හොඳට මතක තියාගන්න. එයාගේ වේගවත්කම විතරයි තියෙන්නේ. ඒ දානු ක්‍රමයෙන් ඇවිල්ලා තියෙන්නේ. අඩුම ගානේ සිත් මාත්‍රයකින් හෝ අනුක්‍රමයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඈ ඉස්සෙල්ලා උපචාර අපනමතනේ නොවි සිත්වල එකලා පූර්ව භාග ප්‍රතිපදාව පවතින ධර්මතාවයදල එකෙන් බණ අහන ශ්‍රණේ තුල බව එයාගේ මනස තුල මෙහෙම අනුක්‍රමයෙන් වැඩිලා මේ ධර්මතාවය ඒක තමයි නුවණ අපේ කිපා විඤ්ඤා ඒ කියන්නේ අවබෝධයේ වහ ලැබෙන ගතිය අනුකම නිසා ආවරණීය ධර්ම දුරු නොවිච්ච මනසක් තියෙන නිසා අපිට මේක ටිකක් දිග පරාසයක් වගේ වෙනවා අපිට නීවරණ ධර්ම දුරු කරලා තියෙන තැනකට ගත්තා. තියෙන මනසක් තිබුණා. මේ තරම් දුර නෑ. ඒතර මේ ධර්ම අහපු ගමන්ම අපිට තේරෙයි. හැබැයි අපි දතිය යුතුයි. ඒ තර පූර්වභාග ප්‍රතිපද වඩලා තිබුණු හින්දා. ඒ කියන්නේ නීවරණ දුරු කළා කලින් කමටහන කළා නීවරණ දුරු කළා තිබුණු මනසක් තියෙදි බුදුහාමුදුරුවෝ හම්බුනනම් අපිට එයාට තවත් නිවන් දුරු කරේ කරේ ඉන්න ඕනේ. නෑ එතකොට මේ ධර්මයේ තේරෙනවා. හැබැයි ඒත් අනුකූලව වෙලා තියෙනවා. එයා බුදුරජාණන් වහන්සේ ඉන්න කලින් මේක කළා තිබුණු හින්දා එයාට පහසු වුණා. එච්චරයි පහසු. නමුත් අපි සිත කළා නැති නිසා එහෙනම් නිවර්ණ ධර්ම ටික දුරු කරගෙන මෙතෙන්ට එන්නේ. නමුත් හැමෝටම අනුක්‍රමය එකමයි. එයාත් මේ ශාසනය හෝ වෙන තැනකින් හෝ මුල් ටික කළා තිබුණු හින්දා හරි ගියා. ඒක බුදුරජාණන් වහන්සේ යහපත කියලා යමක් ලෝකේ තියෙනවා නම් ඒක අයින් කරන්නේ ඒකට ඒන් ගත යුතු හොඳ ටික අරගෙන ඒකට ඉතුරු ටික එකතු කරලා වඩා නිවැරදියක් කරලා දෙනවා මිසක අනිත් ටික අයින් කරන්න හදන්නේ නැහැ. ඉතින් මේ සාසනේ නැහැර චිත්ත සමතය ඇතින කමඨාන් තිබුණා බුදුරජාණන් වහන්සේ ඒවා ඒවෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලය අයින් කළේ නැහැ. ඒ අවබෝධයෙන් ඒ චිත්ත සමාධියෙන් උදව් කරගෙන මේ ධර්මයේ දකින්න සැලසුවා. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ගොඩාක් දෙනකොට මාර්ගඵල ලැබෙන හේතුව මේ මානසේ ආවරණ ධර්මානුයි. ඒ නිසා නමුත් මේ ජීවිතයේ සසරදී හෝ මේ ආවරණ ධර්ම ටික අඩු කරන ටික එයා කළා තිබුණු හිඳයි එයාට මේ ටික මෙතන ලැබුණා. ඉතින් අපිත් මේ ටික කල්පනා කළ යුතු නැහැ. ඉතින් යෝනිසෝ මනසකාරය කියන කොටසෙන් කරනවා ආවර්ණීය ධර්ම අනුකරණය කර. ඒකෙදි මම එක සමතිකක් කියනවා. එතකොට මේ යෝනිසෝ මනසකාරය කියන මාත්‍රකාව යටතේ සමත විදර්ශනා කියන දෙකම අයිති කියලා හොඳට තේරුම් ගන්නට ඕනේ. සමතය ඒ කියන්නේ විදර්ශනා භාවනාවේදී ධර්මයකට මෙනෙහි කිරීම විතරයි යෝනිසෝ මනසිකාරයේම නෙමෙයි. ආනාපාන සතිය වේවා, බුදු ගුණ වේවා, අසුභේ වේවා, මනෝමස්ති වේවා, චිත්ත සමතය ඇතිවීම සඳහා යම් කමතහනක් මෙනෙහි කරගෙන ඒක සමාධියට උපකාර චිත්ත සමතයක් ඇති වෙන නම් ඒක යෝනිසෝ මනසිකාරයයි. ඒකද ආශ්‍රයක් ගවා ගන්නද? උපංගාස්ත්‍ර දුරුකරන උපංගාස්ත්‍ර මොකද වගන්නේ? උපකාර නැද්ද? උපකාරය. එහෙනම් ඒක යොනිසෝමනස්කාරය නේද? යොනිසෝමනස්කාරය. ඒ නිසා යොනිසෝමනස්කාරය කියන්නේ ස්කන්ධ ධාතු ආයතන ධර්මයෝ ඇතිතත් නෝදින් විමසන එකටම විතරක් නෙමෙයි කියන කාරණාව නොදැක දෙන්නට ඕනේ. සී සමතකම තමයි විදර්ශනා කමඨාන් කියන දෙකටම උපකාරය යොනිසෝමනස්කාරය. ඒක ඒ දෙකෙන්ම අනුග්‍රහය ලැබපු මනසයි මේ ප්‍රමෝද ප්‍රමුදිත භාවයෙන් යුක්ත මනසක් හදාගන්න උපකාරයි. ඒක වඩා උපකාරය ධර්මතා දෙකෙන් යන එක පහසුයි. ඒකෙදි මම එක ක්‍රමයක් ඕගොල්ලන්ට නිකන් මතක් කරන්නම්. අපිට ඉක්මනට යන්න පුළුවන්. මොන්නේ වන්නේ නැහැ. මේ දැනට හැම කමතහනක් වඩන්ඩ කලින්ම උජුම් කායං පංචහය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන ටික ආනාපාන සති විතරක් නෙමෙයි හැම කමතහනකටම අයිති මේ ඉරියව් ටික කොන්ද ඍජුව සබාගෙන පරයන්ක බදගෙන සීය අභිමුඛ කොට ඉන්න එක පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පරිමුඛම් කතම් පරිමුඛම් කියන්නේ පරිමුඛම් කියන්නේ මොකක්ද? ආයන් සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකා ගේවා මුතර මෙත්තේ. මේ සීය නාසය හෝ තොල් එක ගාව හොඳ තබා ගන්න. කොන්ද කෙලින් තියාගෙන පරයන්ක බැඳගන්න ඉඳගෙන තමන්ගේ මේ සිහිය හිත යොමු කරන ඉස්සර සති මුත්ත නාසයට හෝ තොල් එකට. ඔන්න ඔපමණකින් උජුම් කායන් සංදාය පාදෙනකම් සතියෙන් උපට්ඨකත්වාගෙන ටික හැදෙනවා. දැන් පුළුවන් සෝ සතෝ අසසති සියම අසසගතවස කරන්න පුළුවන් වුණා දැන්. මේ සියම ඉඳගෙන සබ්බේ සත්ත බවන සුපිතත් සීල සත්‍ය සූපත්‍ය කියලා මෛත්‍රිත වඩන්නත් පුළුවන්. මේ සිහියම උදව් කරගෙන කමතහන වඩා කමතහනේ මානසිකාරයේ කුමක් කියලා පරිසරය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කුමන කමතහනක් වඩන්න කලිනුත් සත්‍යන්නේ හිත තබා ගන්න. හිත තබාගෙන තම තමන්ට හුරු පුරුදු හුරු පුරුදු කියලා කියන්නේ එක එක ක්‍රම අත්විඳලා බලන්න. සිහියෙන්ම ආස්වාද ප්‍රස්වාසයට හිත තබලා බලන්න. ආස්වාද ප්‍රස්වාසයේ යන්නේ නැහැ. සත්‍ය නිමිත්තේ හිත තබාගෙන ඉන්න ගමන් ආස්වාද වෙන බව ප්‍රස්වාස වෙන බව මොනින් දන්නවා. මේ විදිහට හොඳ මනා දැනුම් නැතුව මනා සිහිය ඇතුව ඉන්නවා. එහෙම ඉන්නකොට මේ විතක් වල දුවන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියන එක බලන්න. ගොඩාක් ලහුරු කළ නැතිනම් ඉන්න බෑ. නමුත් මුලින් අල්ලගන්න හෝ පුළුවන්ද කියලා බලන්න. తాවකාලිකව හත ආරම්භය හෝ පුළුවන් නම් මේක දිනු කරගන්න පුළුවන්. ආරම්භයක් බැරි නම් ආයක පැත්තකින් තියන්න. සති නිමිතේක සබලා සියලු සත්‍යයෙන් දුක්ඛත්ව නිරෝධයත්ව කියලා මෙත්තිත වඩනවා. ඕනනම් ඒකෙත් එක එක ක්‍රම තියෙනවා. තමන් ඉන්න තැන ඉඳලා දස දිසාවන්ට සදිසාවන්ට මෙත්තිත පදරන්න පුළුවන්. ඒ වගේම තමන් ඉඳලා අනන්ත විශ්වයට අනන්ත විශ්වයට තමන් ඉන්න තැනට පායති පායති දෙපා කිව්වා භෝපායති කියන සත්‍යයන්ට මේ විදිහේ එක එක මාත්‍රිකා අරගෙන මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. මුතේදී සුවිශේෂී ලක්ෂණ තම හඳුනා ගන්න ඕනේ. යටින් එක එක විතරක උලුප්පල දෙන්නේ නැති වෙන විදිහට. සිත යටින් ගහගෙන යන්නේ නැති විදිහට තමන්ට කරන ටික හරි අඛණ්ඩව පිළිසිදුව වෙන සිතුවිලි වලට යන්න නැති මේක විතර කරගෙන යන්නේ හැකියාව තියෙනවා කියලා බලන්න. ඔන්න ඒකට හිත දෙන්න ඒක හිත බෑ. අහ ඒකත් අයින් කරගන්න. සති නිමිත්ත මෙහෙම තබල මරණසතිය වඩන. ජීවිතය අනිතයි මරණය නිතයි කියලා ජීවිතේ නැතෙන්න තියෙන කාරණා බොහෝ වැඩි. කොවිලා මේ ජීවිතේ නැති වෙන්න පුළුවන් නැහැ කියලා වෙන මුකුත් හිතන්නත් ඒක විතරක් හිතන්න පුළුවන් නැහැ නැත්නම් කියලා බලන්න. පුළුවන් නම් තමන්ට ඒක තමයි තමන්ට ගැළපෙන කමට. වෙන මේකත් අයින් ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සිහිපත් කරනවා. මේ විදිහට එක එක පරීක්ෂණ කරලා බලන්න සතනෙමින් හිත සදාගෙන තමන්ට රුචි රුචිව රුචි නොවුණා. වැඩි වෙලාවක් කම්මතානේ හොඳින් හිත අසු වෙනවා සබාගෙන ඉන්න පුළුවන්. දුවන තමයි. නමුත් දැනට ආරම්භයේ පොඩි පවත් ගන්න පුළුවන්, පටන් ගන්න පුළුවන්. ඒ කමඨාන ආවම වෙන දේවල් හිතෙනවා අඩුයි. අනිත් කමඨානකට හිත දෙවම කමඨාන හිතෙන්නේ හිත තත්කල් ආගමිකව වගේ ලෙසල යනවා. අනිත් විතර කියලා බලන්න. බලලා යම් කමඨානකට හිත දෙවහම ඒක රැඳී හිටින ගතිය වැඩි නම් වෙන විතරක තීරණ ගතිය අඩු නම් අන්න ඒක කමඨාන ඇතුලේ තෝරගන්න. තෝරගෙන සති නිමිතිල් තියාගෙන ඒ කමඨහනම නැවත නැවත ආවර්තන අමතක කරලා ගියෝ ආයි සති නිමිතිල් තියාගෙන ඒ කමඨහනම මතක් කරනවා මේ විදිහට චිත්ත සමත්‍ය ඇති වෙන කමඨහනක් වැඩි හුරු පුරුදු කරනවා ඔන්න දැන් ඒකත් ඔගොල්ලෝගේ යුක්තෝ මනස්කාරය එහෙම චිත්ත සමතේ ඇතිවන කමඨහනකට හිත තබල කමඨහනක් වඩන ගමන් කලින් කරට මේ සවිඥානික කය දැහැර නාම රූප දෙකෙත් යථා සුභාලි තත්වාකාරයෙන් නුවණින් විමර්ශනය කටයුතු. ඒක තමයි ඔයගොල්ලෝ විදර්ශනා. දැනට මේ නාම රූප ධර්මය පිළිසිඳ දකින්ද නුවණින් මෙනෙහි කර යුතුයි. ඒක තමයි ඔයගොල්ලෝ විදර්ශනාව. මොකද මේ සවිඥානික කය මම මගේ මගේ ආත්මය හැටියට දැනෙන්න පෙනෙන මේ කය කෙරෙහි යොමු වෙන්න. දැන් සති නිමිති හිත තබලා සමතකම තන ගැඩුවා ටිකක් වෙලා කරලා භූමනාවෙන් මේක නතර කරලා කය පැත්තට යොමු වෙන්න යොමු වෙලා ඉමමේව කායං යථා තිතං යථා පනිත ධාතුසෝපචේත මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටි තී කරනවා මට පෙනෙන හැටියට නෙමෙයි තව කාටවත් පෙනෙන හැටියට නෙමෙයි මට දැනෙන තව කාටවත් දැනෙන හැටියට නෙමෙයි පවතින ස්වභාවයේ ඒ ආකාරයෙන් මෙනෙහි කරනවා මේ ශරීරයේ පවතින ස්වභාවය මෙනෙහි කරනවා. පවතින ස්වභාවය කෙස් ලොම් නිය ඇයි මෙහෙම ගන්නෙ? දැන් අපි දන්නවා මේ ගෙඩි පිටින්ම මේ රූපයෙන් පිටින් ගත්තාම මම කියලා හිතෙන්නේ. හොඳට කේස් ටික විතරක්කට තනි කරලා ගත්තොත් කේස් ටික දිහා බලාගෙන මේ මම කියනවද? රෝම කූපයක් දිහා බලලා අපි තියාගෙන රෝම කූපේ මම කියලා හිතනවද? මම කියලා හැඟෙනවද? නැහැ. අනේ හැඟීම සමග දැනෙන විදිහටයි ඕක. නිකන් නිකන් කියනවා පුද්ගලයෙක් හැටියටනේ. එතකොට දැන් කෙස් කියලා ටික විතර අපි මෙනේ ඒක මේක කෘත්‍ය දැනගන්න. නිකම් ගිරව කියන ඔය කෙස්ලොම් නියද සම්මස්නහරයට කියලා හිතන්න එපා. අර්ථය හිතර වදින විදිහ දැන් සත්ව පුද්ගල නෝ ධර්මතා කොටස් තියෙන්නේ කියන කාරණාව හිතට වැටෙන්නේ ඉද කලස්සමින් ඉද සමස්වයෙන් මම හෝ මගේ හෝ මගේ ආත්මය නොවේ පුද්ගලයෙක් නොවේ කියන හැඟීම හිතට දැනෙන්න ඉඩ සලස්වමින් කෙස් කියන එක ආරම්භ කරන්න. ලොම්, නිය, දත්, හම, මස්, නහර. තාම ඔයගලන්ට මමයි මගේ ඇඟේ තියෙනව තමයි කියලා හිතෙන්නේ. නමුත් මේක ඒ අවබෝධය පැත්තකින් තබාගෙන ඊටමත් වේගෙන් නෙමෙයි ඊටමත් හිමින් නෙමෙයි මේ විදිහට හිතන්න. කෙස්ලෝමිය ධර්මස්නාක යෝගී කුමකෝරක් 32 අනුපිළිවෙලින් හෝ අනුපිළිවෙලින් දැයිනම් ප්‍රකට ප්‍රකට කොටස් වලින් හෝ කමන්නේ හිතන්න. හිතලා කනුගුණ ආහාර නිසා මේ හැම කොටසක්ම හැදෙන්නේ. කියලා හොඳට බලන්න. කන බොන ආහාරය කියන්නේ බත් පාන් පොකුම්මට මේවා හේතුව මේ ආහාර නැමැති හේතුයේ ඵලයක් නේද මේ කෙසොම් නේද සම්මස්නාර කියලා හොඳට බලනවා මේ පරිඥානකයි මමයි කියපු කයි. ඊට පස්සේ තවදුරටත් බලනවා මේ කනගුණ ආහාරයෙන් ඇතිවු හම්මස් වේනහරෝයින් යුක්ත මේ කයේ පෙර අවිද්‍යා කර්ම නිසා පෙර අවිද්‍යා කර්ම හේතුෙන් පැමිණි විඥානය ඇති වෙනවා. එහෙම නැත්නම් බැරි නම් ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය මේ කය ඇතුළු වෙනවා. ඒ නිසායි මේ කය හැඟීම් දැනීම තියෙන්නේ. මේ සංඥානක බව. මේ ඇඟට මේ රූපෙට මොනවා හරි ගෑවුනහම දැනෙන්නේ කය සහිත මට දැනෙනවා නෙමෙයි. කය සහිත කෙනෙකුට දැනෙනවා නෙමෙයි. මේ හරියට මිනිස්සෙකුට වැහිලා ඉන්න යකෙක් අරගත්තා වගේ. ඒක අසුරට තියක් වරගෙන ඒ වගේ මේ රූපෙට අරගත්ත යකෙක් කියලා විඥානය. මේ කයේ නැතිලා පවතින තණ්හාවෙන් කය අසුර කරගෙන විඥානය පවතිනවා. මේ විඥානයේ කයේ දැඳිලා පවතින නිසා මේ කයේ කුතනකට හරි යමක් තත්තු කළොත් වැදුනොත් කය අසුර කරගෙන පවතින හිතට දැනෙනවා. එතකොට මේ අත කියලා මේ රූපෙට දැනෙනවා නෙමෙයි මේ කය අසුර කරගෙන පවතින හිතටයි දැනෙන්නේ. අපි මෙනෙහි කළ යුතුයි මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ කය හැඟීම් දැනෙන්න තියෙනවා නේද? කයට හැඟීම්, කයට යම් යම් දේවල් තේරෙනවා වගේ දැනෙන්නේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි කියලා ඒකේ. ඒකෙන් එයා කියනවා මේ කයට දැනෙනවා වගේ දැනුමක් දැනුමට ඒ දැනුම දැනෙන්නේ කය ඇසුරු කරගෙන හිතට මිසක කයට නෙමෙයි කියන එක එයා කියනවා. දැන් අපි හිතන්නේ අපි ඇඟටයි මේ දැනෙන්නේ කියලානේ. ඒක මෙතන ඉඳලම මේ මේ බැඳුම මේ රූපේ හා බැඳිලා තියෙන බැඳුම ඉතාම සූක්ෂමයි. ඒක හිතන්න බෑ. බුදුරජාණන් වහන්සේ පොකට උපමාවක් කියනවා බැඳීම දැනෙන සූක්ෂමකමට මහානි එක්තරා කාලකදී දෙවියන්ගේ අසුරන්ගේ යුද්ධයක් ඇති වුණා. ඒ වෙලාවේදී දෙවියෝ අසුරයෝ කියනවා යම් වෙලාවකදී අසේ දිනෝ දෙවියෝ මරාදුන සත්‍යයේ කකුල් අතට හතරම කුදලලා මංගාවට අරගෙන ඉන්න කියලා හේමචිත්ති අසුරය කියනවා. සක්‍ර දෙවිය කියන යම් වෙලාවකදී අසුරය තරදුන දෙවිය දිනෝ හේමචිත්ති අසුරයව අතපය හතරම බැඳලා කුදලලා මංගාවට අරගෙන ඉන්න ඉතින් ওই යුද්ධෙදී අසුරය ගරදන සුරය දිනවා. දෙවියෝ දිනවා. දිනවහම වේපතිති අසුරය වාරගත්තා. කුදලනවා කියන එක දන්නවනේ. අත් දෙකයි කකුල් දෙකයි හතරම අල්ලලා එකට බැඳලා ගන්න. ඇයි ලීයක් දාලා අරන් යන්නේ? එදවස්සේ දේවදිත්‍ය අසුරගේ අත් දෙකයි කකුල් දෙකයි හතරම අල්ලලා එකට බැඳලා දෙවියෝ දැන් දෙපැත්තෙන් කර ගහගෙන ගෙනිහිල්ලා සක්‍ර ගන්න දීපා. ඊට පස්සේ සක්‍රයා සසදේ කියනවා වේදිතේ අසුරට අසුරෙන්ද ඉතින් ඔබට දැන් මෙහෙම සිතුවිල්ලක් හිතන්න පුළුවන් නම් දෙවියෝ බොහෝම දැහැමි දෙවියෝ බොහෝම දැහැමි දෙවියෝ හොඳයි අසුරය අධහැමිය අසුරය හොඳ නෑ කියලා සිතුවිල්ලක් හිතන්න පුළුවන් නම් ඒ සිතුවිල්ලටම ඔබේ ඔය තියෙන දැමි ඔක්කොම ලෙහෙයි පංචකාමයෙන් ආඩ්‍ය වෙච්ච දිග විමානක දෙවියෙක්ව ඉන්න ඔබ ඔබට දැනෙනවා. ඉතින් ඔබට යම්තා දෙවියෝ අදහැමි අදහස් නිෂ්ඨයි අසුරිය දැහැමි කියලා හිතන තාක් ওই බඳුම ওই විදිහටම තියෙනවා. ඒකත් මේ බඳුම ගහලා තියෙන්නේ දැඳලා තියෙන්නේ සිතුවිල්ලකින් ලෙහෙන විදියට. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මහන්නේ මේ දැන්ම මොනතරම් සූක්ෂමද කියලා. සිතුවිලි මාත්‍රයකින් දැන්ම කර වෙන්න සිතුවිලි මාත්‍රකෙන් දෙහෙන්න තියෙනවා. දිව්‍ය දැහැමි අපේ අධහැමි කියපු ගමම මෙයා දේවගණයට යනවා බැම්බලේ. දිව්‍ය අධහැමි අපේ දැහැමි කියලා හිතන තාක්ම මේ බැම්මෙන්ම යයි. එහෙන් දේශනා කළ මහණෙනි කෘෂ්ණා නැති ධර්ම ඒකත් උදාසියුම් කියලා මම කියනවා. කියලා බුදුරජාණන්ට අර සක්‍රිය ලැබු බැම්ම එක සිතුවිලි මාත්‍රයකින් මෙහෙන්න පුළුවන් බන්ධන වෙන්න පුළුවන් බන්ධනය. ඒ බන්ධනය තව ලේසි කියන තෘෂ්ණාවෙන් බැඳුම ආන්නේ ඒකට වඩා සියුම් කියලා මම කියනවා. ඉතින් මම මතක් කළේ ඔගොල්ලන්ට මේ දැනෙන්නේ කයයි කියලා දැනුණා නම් ඇති ඔගොල්ලෝ ඒ විතරකින් ඔගොල්ලෝ මේ කය දැකලා ඉන්නේ. ඔයගොල්ලන්ට යම් වෙලාවක හිතන්න පුළුවන් මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි මේ වේදනාව දැනෙන්නේ කියලා. ඒ විතක්යෙන් ඔයගොල්ලන්ගේ කය මිදෙනවා. ඔය වගේ විතර්ක මාත්‍රයකින් තමයි මේ කෙලෙස් ටිකෙන් අපි මේ රූපෙට බැඳලා තියෙන කියලා ඔයගොල්ලෝ දන්නවද? අපි මහ විශාල කණුගල් තරම් ඝන ද්‍රව්‍ය වලින් බැඳිලා නැහැ. එහෙම තිබුණා නම් ගිනි දාලා මුණු කළා කඩන්න තිබුණා. මේ තෘෂ්ණාවකට ධර්ම මොකකින් ආයුධයකින්වත් කපන්න බෑ. දියමන්තියක් නම් හැම දෙයකම දියමන්තියක් ඇතුළත් දියමන්තිය කපන්න බෑ. තව දියමන්තියකින් මේ දියමන්තිය දෙපියයි. නම් ලෝකේ තෘෂ්ණාව නැමැති ධර්ම කපන්න ආයුධ නැහැ. එකම ආයුධය තියෙන ප්‍රඥාව නැමැති ආයුධය විතරයි. වෙන ද්‍රව්‍ය කාරණා නැහැ. ඉතින් ඔගලන්ට පුළුවන් නම් රූපේ හොඳට බැලුවා රූපේ කනබුන ආහාරයෙන් හැදුන එකක් කියලා වෙනම හිතුවා. ඒ කය ඇතුළු කරගෙන පවතින හිත නිසායි මේ හැඟීම් දැනීම දැනෙන්නේ කියන එක හොඳ අවධානයෙන් වේදනාව පස්සනාව වගේ දෙකකින් වෙන්නේ තෝකහාර. වේදනාව කයට ගැට ගහන්නේ නැති වෙන්න ඕනේ. ඔගොල්ලෝ හරියට වේදනාව බලුවා නම් ඒක ලැබෙන්න ඕනේ. ඔගොල්ලෝ කයේ වේදනාව දැක දකින්න කොහෙද වේදනාව පස්සනාව කරලා තියෙන්නේ? වේදනා ප්‍රශ්නාව ඔගොල්ලෝ දන්නවා. වේදනාව විතරක්ම අහුවෙන්නත් ඕනේ ස්පර්ශ නිසා මේ වේදනාව හටගත ස්පර්ශ නැති වේදනාවක් නැති වෙනවා කියන නුවණෙන්වත් ඕනේ රූපෙට ඇඳෙන්නේ නැති වෙන විදිහට වේදනාව. ඒක පුළුවන් වෙන්නේ වේදනාව ප්‍රශ්නාව කාය අනුපස්සනාව ගැන හොඳ නුවණක් තිබුණොත් විතරයි. කය කියන එක හැඟීම් ගැනීමෙන් තොර ධර්මතාවයක් කියන අවබෝධය තිබුණොත් මේ එන මේ වේදනාව දැනෙන්නේ කය අසුර කරගෙන හිතටයි කියන කාරණාව වෙන්නේ. එහෙනම් ඔන්න මේ කය ඇතුළු කරගෙන පවතින හිත නිසා මේ කය සංඥාන කරලා තියන්නේ කියලා පාරමිතික බෑ. ඒකෙනුත් තහවුරුන රූපෙම. දෙවනුවට මේ කය ඇතුළු කරගෙන පවතින හිත නිසා නේද කන බොන ආහාරයෙන් ලැබෙන කුණු කොටස් දෙකකින් යුක්ත මේ රූපේ ඉන්ද්‍රියයම පහුවෙන් තෙන්නේ. කාය අතුරු කරගෙන පවතින චිත්ත දෛසික ටික නිසයි කියලා බලනවා. මේ කෙනෙක් කියනවා කෙනෙක් කියනවා නේ හරියට රූකඩය පොළේ විද්‍යක් නෑ ඇතුළින් කෙනා තමයි අරගෙන යන්නේ. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන ඉන්න කය ඇසුරු කරගෙන පවතින හිතෙන් නේද රූපාදී අරමුණු දැකීම සද්දාදී අරමුණු වලින් ගන්ධාදී අරමුණු දැනගැනීම වෙන්නේ කියලා බලන්න. මේ යන්තා ක්‍රියාදාම වල ටිකක් තියෙනවා නම් මේ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කෙරෙන වැඩයි කියලා ඒ ටික බලනවා කය අතු කරගෙන කවුද හිතින් කරන වැඩයි කියලා බලනවා ඒ ටික කයට අයිති නෑ කියලා බලනවා. කය කියන එක මෙබඳු ක්‍රියාදාමයක් කරන්න පිටට ඉඩ දීලා නවාතන දීලා තියෙන අචේතනික වස්තුවක් හැටියට බලනවා. එතකොට ඕගොල්ලන්ට මේ කය මම කියලා නිම්ම කරගන්න නිම්ම ඉක්මනට අරියි. මේ සවිඥානික කයේ රූපේ වෙනම බලන්න, කයස්ව කරගෙන නාම ධර්ම වෙනම බලන්න. තම තමන් මෙතෙන්දි ටිකක් දක්ෂ වෙනවා නම් තවදුරටත් තම තමන්ට පුළුවන් යම් යම් කර්ම කාරණා තමන්ගේ අවබෝධය සඳහා තමන්ට මල්ලා දෙන්න. ඒ කියේ තමන්ට හිතන්න පුළුවන් ඇත්තටම කවුරු හරි කෙනෙක් අහනවා මලවිනිය කියලා කියන්නේ යෑමෙන් කරන්න බෑ හැඟීම් දැනීමක් නෑ රූපාදී ආරම්භ දැකීම හැඟීමක් නෑ එතකොට නමුත් ඉබ්බන් කිසි දෙයක් කරන්න බැරි ඒ රූපේ හැම මාත්ලේ නහර ඇට ඕවා ටික තියෙනවා එහෙනම් මේ රූපෙත් තියෙනවා එහෙනම් දැන්ද මේ මලවිනියම නේද යම් වෙලාවකදී හිත නිරුද්ධ වුණොත් මේ දේවල් කීම් කීම් කරන්න බැයි නම් එහෙනම් අතටද කය ඇතුළු කරගෙන ඉන්නේ හිතේ මේවා කරලා තින්නේ නේද කියලා හිතන්න පුළුවන්. ඔන්න ඔය විදිහට නාම රූප දෙක රූපයේ වෙනම පැත්තකින් ඇදෙලා පිළිතලා නාම ධර්ම වලට උපකාර වෙනවා. නාම ධර්ම වෙනම පැත්තකින් ඇදෙලා පිළිතලා වෙන ක්‍රියාදාමයක් කරමින් රූපේ පැවැත්මට උපකාර කරනවා. රූප ධර්මයේ වෙන හේතුවක් නිසා ඇවිල්ලා පිටලා වෙන ධර්මතාවයක් කරමින් නාම ධර්ම වලට උපකාර කරනවා. කොහොමද කියන්නේ? එතකොට මේ ධර්මතා දෙක මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ආය සති නිමිත්තට හිත තබලා අර සමතකම ටිකක් වඩනවා. ඊට පස්සේ හැම වෙලාවෙම ආධ්‍යාත්මික මේ කයට නඹුරු වෙලා කයේ යථා ස්වභාවය නුවණින් මෙනෙහි කරමින් අර සමතකම තහන වඩනවා සමතකම තහන වඩන්නේ මේ විදිහට මෙහෙම. එසේම කරනකොට හිතාමතා යන්න ඕනේ නමුත් નિરાයාසයෙන් චිර කතාපි චිර භාසිතක බොහෝ කාල සිට කිව්වා වූ කලා වූ දේවල් මානසික ගලාගෙන එනවා නෑ දැයි ඥාතින් හිතේසින් යාළුවෝ මිත්‍රයෝ දෙමව්පියෝ සහෝදරයෝ ඒ වගේම යම් ස්ථාන මෙතනදී අචේතනික වස්තුන් පැත්තකට තබලා හිතට සිහිවෙන සත්ව පුද්ගල භාවයෙන් යුක්ත අරමුණු විතරක් අල්ලගන්න. හිතට සිහිවෙන යාළුවෙක් මිත්‍රයෙක් කියලා සිහි වුණොත් අර සමතකම තහන පොඩ නතර කරනවා. දැන් මේ දැහැර නාම රූප දෙක හොඳට බලන්න. යාළුවා කියන එතනද හිතින් මේ මනෝවිතරක කියලා හිතන්නේ යාළුවා කියන අදහස ඒ හැඟීම් හිතෙන් අල්ලගෙන ඒ යාළුවා කියන තැනකදී රූපේ මොනේ විමර්ශනය කරනවා. එතනද කියන්නේ කන දුන ආහාරය නිසා හැදුණු සම්මතලේන ආහාරයට ඇතන් දුලුනේ රූපයක් නේ. ඒ කය අසුරු කරගෙන ප්‍රතිසංවර්ධන කරන විඥානයේ පවතනවා. ඒ නිසා ඒ කය සංවිධානය වෙලා තියෙනවා මම යාළුවා කියලා කියන රූපේ හැදිච්ච හැටි රූපේ තියෙන දේ ඒ රූපේ සංවිධානය වෙලා තියෙන හැටිත් ගැන මේ බලන්න. ඔය විදිහට හිතනවා. එතනද ඒ කය අතුරු කරගෙන පවතින හිත නිසා දැකීම හේම වෘත්ති ටිකක් වෙලා තියෙනවා නේද කියලා බලන්න. කොහොම ටිකක් හිතන්න. ඊට පස්සේ සත්පුද්ගල භාවයට සිහි වෙච්ච තව යාළුවා සහෝදරයා සහෝදරි අරමුණ දෙකක් විතර දිගින් දිගටම හිතන්නේ ආපෝ හිතාමතාම අතර කළ සමතලමතාවට මෙවෙහි කෙරුවොත් නාම රූප දෙක බලන්න මේ සවිඥාන කය බහැර නාම රූප දෙකෙත් මෙනෙහි කරනවා අනිතරව සමතලමතාවට හිත කරනවා සමතලමතාවට වඩන්නේ සවිඥාන කය බහැර නාම රූප දෙකෙත් මෙනෙහි කරනවා මේ වෙලාවේදී ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද ආදී දේවල් නොසලක ආරෙනවා. නොසලක ආරලා කය කෙරේ බවද තියෙන්නේ. හිතද සිහි වුණත් ඒකෙද කය අනුව බලන්න ඕනේ කිමින්. මෙන්න මේ විදිහට අත නොහර කරන් අමතක කරනවා ආයත මතක කරනවා ආයත මතක කරනවා මතක කරනවා දැන් ඕගොල්ලෝ සිහි නුවණ ටික ටික ටික ටික වැඩි. වැඩිනවා කියන්නේ වෙනකට වැඩවල මොන විදිහකට මේව ගහමක් හිතේට වැඩ කරන්න අමතක වෙලා යනවා. දැන් වැඩවල කරනාසේ මතක් වෙනවා ආයෙත් අමතක වෙනවා මතක් වෙනවා ආයෙත් අමතක වෙවි කරන්න ඕන. ටික දවසක් යනකොට වැඩි වාර ගන්නක් මතක් වෙවි මේක කරන්න පුළුවන්. ටික දවසක් යනකොට අඩුවෙන් තමයි අහකට ගියේ වැඩි ප්‍රමාණයක් ගහම් විතරකේකමයි ඉදී කරන්න පුළුවන් කියලා මුළු කටයුත්තම කරන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් ඉඳගන්න. නීවරණ ධර්ම දුරු වෙන කුමන කමකාරයට තබාගෙන කරන්නේ. ඊගාවට හැබැයි අහවල් වැඩේ මට කරන්න. මේ වැඩ ටික කරන්න පුළුවන්. කියලා ඊගාව වැඩවල සමාජයේ පුළුවන් සමාජයේ බැගලා තියෙනවා. ඊට පස්සේ දියුණුවනකොට දියුණුවනකොට බෑ කියපු අරමුණු වැඩවල ටික ටික පුළුවන් කරන්නේ. ඈ අපි කියමු දැන්. වෙනකට පුළුවන් කඩේට යනකොට හෝ බස්සක යනකොට නම් මෙහෙම හිතේ තයන්නේ. හැබැයි මොන හරි වැඩක් කරන්න ගියොත් උගුරු ගන්න ගියොත් එදි ටික හොදන්න ගියොත් ඒ වගේ වැඩක් කරන්න යනකොට බෑ අමතක. දැන් ටික ටික වැඩක් කරන්න පුළුවන්. අර වගේ නිකන් නම් හඳුනලා කරන්න පුළුවන් වෙනවා වැඩ කටයුතු කරන්න පුළුවන්. කියලා මේ වගේ මේ සත්‍ය නිමිත්තින් එක හෝ ආධ්‍යාත්මික මේ සවිඥානික කය දැහැර නාම රූප දෙකෙන් ඇත්ත ඇති ඇති බලන ගතිය අත්මහාර අමතක වෙනවා ආයෙත් ගන්නවා අත අමතක වෙනවා ආයෙත් ගන්න මෙහෙම මා මතක් කර කර මේක උත්සාහවත් වෙන එක තියෙන්නේ දවස පුරා. උච්චරයි කරන්නේ. ඕක ටික ටික දිනු කරනවා තමයි. යම් දවසක් තියෙනවා තමන්ට හොඳට තේරෙන දවසක් එනවා. බත්පාන් කවුරු නියට කියන මේ හේතු නිසා සත්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ සත්තු පුද්ගල කොටස් හෝ මගේ හෝ මම හෝ මගේ ආත්මය කියලා හැදෙන්නේ නැහැ. අනාත්ම වාහනයට හට ගන්න ඵලය අනාත්මමයි නේද? මම පාන් කැල්ලකට මම කියලා කිව්වට පාන් කැල්ල මම වෙනවද කියන්නේ කියන්නේ එයාට සැකයක් නැහැ. අපි පාන් රාත්තල කියන එකට මම කිව්වොත් ඒක මම වෙනවා. ඒක ආත්මය කිව්වොත් ආත්මයක් වෙනවා. ඒ විදිහට මෙයාට චුට්ටක් අසැකයක් නැහැ. ඒ පාන් කෑල්ල යම්සේද මේ අත කියන එක එසේ කියන එකට සැකයක් නැති දවසක් එනවා. මොකද අපි අත කියන්නේ ආහාරය අනිත්‍ය රෝල කියලා දන්නවා. ඉතින් පාන් කෑල්ලට මම කිව්වත් අතට මම කිව්වත් දෙක එකයි නේද කියන තැනකට එනකන් එනවා. එතකොට මේ රූපය මම මගේ මගේ ආත්මය කියන හැඟීමෙන් පිළිගන්නෙම නැති තැනකට එනකන් එනවා. අත්ති කායතු අපනස සතිපත්චපටි තවද සත්‍ය පුද්ගල නෝ කායපමන කැතයන් සිය හොඳින් එළඹ සිටිනවා නැතිකින්ච ලෝකේ උපාදිත ලෝකේ කිසිම රෝගය උපාදාන වශයෙන් ගන්න මම මගේ මගේ ආත්මය කියලා ගන්න එයාට හොද්දට ගන්නවා හැම තැනකම යම් රූපයක් තියෙන ඔක්කොම ආහාර නැද සිහි කළ බලනවා කන ගුණ ආහාරයෙන් තොරව ජීවිතේ රූපයක් පස්සේ කලින් යන්නේ හැම රූපම ආහාරයෙන් හැදිලා තියෙන්නේ. එහෙනම් එක රූපයක්වත් පුද්ගලෙක් නෑ. එක රූපයක්වත් සත්‍යයක් නෑ. එක රූපයක්වත් ආත්මයක් නෑ. කියන හැඟීම එනවා. ආහාරයෙන් හැදුනේ නැති, හැදෙන්නේ නැති එක රූපයක්වත් තියෙනවා තව කිව්වට කමන්නේ. මේ ඇස් දෙකට පේන්න බත් පිඟන් ගන මුංගට කවුරු මේවා පිඟන් ගන දානවා හේතු එහෙනම් මේ අනාත්මය කියනක හොඳට එළවෙන්න තියෙනවා එහෙ නුවණ වැඩෙන්න වැඩෙන්න මේ වස්තු මේ මම මේ දුව පුතා අම්මා තාත්තා කියලා අර ගන්න වේගය තමයි අඩු ඒ විදිහටම ඇලෙන ගතිය, ගැටෙන ගතිය අඩු මේ නුවණ. යම් දවසක් තියෙනවා මේ දැකීම හොඳට පිරිසිදුනකොට මගේ දුව පුතා දේවල් දුරවල් කියලා මේ වල්ලන ගතිය අඩු නැති වෙනවා. ඒක වැඩිම අඩු වෙනකොට ගැටීම තරහව කියන එකක් නැහැ. ඒ කියන්නේ බත් පාන් කෑල්ලක් එක්ක තරහ වෙලා වැඩක් තියෙන පාන් කෑල්ලකට ගාලා වැඩක් තියෙනවා කියන මට්ටමට එක එනවා. එතකොට මේ මට්ටමට එනකොට සීනෙන්නේ නැහැ. ආලෝක සංඥාවක්. මේ මට්ටමට එනකොට හිතේ හිතේ කතා කරන ගතිය නැහැ. ඔබ තැන්පත් මනස. කෙසේද කෙසේද යන සැක සංකායනට නැහැ. හේතුඵල ධහම කියන එක ගැන නිසකයි. ආත්මයක් තියනවද? සත්වයක් ඉන්නවද? මම කොහෙද හිටියේ? හිටියනම් කොහෙ ඉන්නද? කොහෙ ඉඳලා ගාව ඔය ඒව එකක්වත් නැහැ. ඇයි? එහෙම කෙනෙක් ආවා කෙනෙක් හිටියා කෙනෙක් යනවා නෙමෙයි ආහාරයෙන් හැදුණු රූපේ තියෙන්නේ. කෙනෙක් හොඳට දන්නවා. ඒ කය අසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානේ තියෙන්නේ. ඒකද පෙර අවිද්‍යා කර්ම කියන හේතුයෙන් ඇතිවෙච්ච ධර්මතාවයක් නිසා කෙනෙක් නෙමෙයි කියන ටික හොඳට දන්නවා. ආයෙ විචිකිච්ඡා මොකුත් නැහැ. දැන් නීවරණ ධර්ම පහම තමන් කෙරෙහිලා නොපෙනෙනවා යාට. ඔය මට්ටම යනකොට නීවරණ ධර්මතා පහම තමන් කෙරෙහිලා නොදකිනවා. නීවරණ ධර්මතා පහ තමන් කෙරෙහිලා නොදකින ඔහුට හිතේ ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා උද්ද වැඩිම ගතියක් ඇති වෙනවා සතතේ නිරන්තරයෙන්ම ඔගලන්ට තියෙන්නේ ඔය ටික මෙනෙහි කරන්ද මෙනෙහි කරන කොට නීවරණ ධර්ම දුරු වෙනවා ඒක ප්‍රාර්ථනාවක් නෑ නීවරණ ධර්ම දුරුවම නීවරණ ධර්ම දුරුවම නීවරණ ධර්මයන් තමන් කෙරෙහිලා අනුගත නොවුට ප්‍රමෝදී උපදිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ණයක් ගත්ත කෙනෙක් පහුකාලයක ණයක් අරගෙන කර්මාන්තයක යොදවලා කර්මාන්ත දියුණු වෙලා ඒ ගත්ත ණයක් දෙරලා කර්මාන්ත කරගෙන යන්නත් මුදල් ගෑදම් කළ තමන් අතේ ඉතිරියක් තව තියෙනවා දැක්කාම මිනිසෙකුට ඇති වෙන යම්සේ සතුටත් ඒ වගේ සතුටක් ඇති ඒ වගේම රෝගී වෙච්ච දැඩි ගිලන් වෙච්ච කෙනෙක් පහුකල්දී ඒ රෝගේ සුවපත් වෙලා රෝගයෙන් නැගිටලා සුවපත් වෙච්ච තමව දකිනකොට ඇති වෙන සතුට යම්සේ ඒ වගේ ඒ වගේම හිරේ විලංගේ වතුන කෙනෙක් පහුකාලේ හිරෙන් නිදහස් වෙලා ඉන්න තමන්ව දැක්කම ඇති වෙන සතුට යම්සේද තමන්ට කන්නේ යමක් කර තියාගන්න බැරි අනුන්ගේ වැඩ කරන දාසිය පෞකවි දාසි භාවයෙන් මිදුනහම යම්සේද ආහාර පාන නැති කාන්තාර මාර්ගයට වැටුණු කෙනෙක් කාන්තාර මාර්ගය කෙලවර ශේම භූමියක් දැකලා ශේම භූමියකට පැමිණිලා සතුට වෙන්නේ යම්සේද ඒ වගේ කාන්තාර මාර්ගය වගේ ණය ගැනීම වගේ හිර වගේ රෝගයක් වගේ දාස භාවයක් වගේ නීවරණ ධර්මයෙන් යුක්ත මනසයා දකිනවා. නීවරණයන්ගේ මිනිසු මිදුණු මනස දාස භාවයෙන් මිදුණ, ණයෙන් මිදුණ, රෝගයෙන් මිදුණ, කාන්තාවෙන් මිදුණ වගේ දකිනවා කියන්නේ. මෙන්න මේ දෙපැත්ත දකින්න ඔහුට නිරායාසයෙන් ප්‍රමෝදය කියනවා. ප්‍රමෝදය නිසා මේ මනසේ අධිකතර ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතිය නිසාම මේ හිත කය දෙක සංසිඳ වෙනවා. හරියට හුළඟට හෙළගෙන කුඩියක් වගේ වෙනවා මේ රූපේ. එයාගේ ආත්ම භාවය. ඒ පස්සද්ධිය නිසාම මේ හිත කය දෙක සැප සහගත වෙනවා. බුදුරජාණන් දේශනා කරන මේ කය ප්‍රීතියෙන් සැපයෙන් නොතෙමුණු එකම තැනක්වත් නෑ. මුළු කයම ප්‍රීතිය සහ සැපයෙන් තෙමෙන. එතකොට ඒ සැපේ නිසාම සමාධිය. ඒ සමාධියට කියනවා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත සමාධිය කියලා. ප්‍රථම ධ්‍යානය කියලා. අන්නේ සමාධියට ඇහැ කියන එක, රූපය කියන එක, චක්කු විඥානය කියන එක පෙර නොතිබීම මේ ප්‍රත්‍ය සහගත එකක්. මේ ප්‍රත්‍ය නැති වෙනකොට ඉතුරු නැතුවම නැති වෙන එකක් කියන ටික පේනවා. මේ ස්පර්ශ ආයතන හයේම නිරෝධිත නිරෝධයක් වෙනවා. අර අපි නාම රූප දෙකක් බලනවා ඒ බලපෑකේ කෙලෙස් නැතිවට අවිද්‍යාව තිබුණා දැන් මෙතෙන්දී බලනවා නෙමෙයි දකිනවා ඒ හින්දා බලන්නද නැති වෙනවා අර ඉස්සෙල්ලා මේ නාම රූප දෙක බලන කාලේදී සංඥානකයේ බහැර නාම රූප දෙකේ කෙලෙස් නැති වුණාට බලන්න තමයි තව මේ වැඩේ කළේ සසංකාරකයි නමුත් අතනදී මෙහෙවීමකින් තොරව ඒ සමාධියට පෙනෙනවා ඒක බලන්න ඕනේ පෙනෙන නිසා බලන්න නැහැ ධර්මතාවය. ඒකෙද? එතකොට මේ නාම රූප දෙක පිරිසිදු නොදන්නා කම නිසා මේ නාම රූප දෙකේ පුද්ගල සංඥාවක් හදාගෙන ඇති කරගෙන ඒ පුද්ගල සංඥාවද අම්මා තාත්තා දුව පුතා කියලා සංඥා හදාගෙන මව්මල දුකට අඬපු කන්ලු සතර මහා සාගරේ ගැලට වැඩි නේද කියලා එදාට පේනවා එයාට. එදා මේ එදාට එයා මේ දුකේ කලකිරෙනවා. අපි කෙලෙස් නිසා දුක් විඳලා තියෙනව නේද කියලා. ආහාරයෙන් හැදුණු රූපයයි විපරිණාම වෙන්නේ. ස්පර්ශයෙන් හටගත් වේදනා නා වේදනා සංඥා චේතනයි නැති වෙන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් විඥානය නිරුද්ධ වෙන්නේ. නමුත් අපි දුක් විඳින්නේ මවමල දුක නේද? අපි දුක් විඳින්නේ පියාමල දුකට නේද? අපි දුක් විඳින්නේ දරුවමල දුකට නේද? කියලා දුක පිළිසිඳ දකිනවා මේ ධර්මතාවය නොදන්නාකම නිසා කෙලෙසුන්ගෙන් මෙච්චර කාලයක් සතර දුක් විඳා කියන එක පේනකොට තවත් මේ ස්කන්ධය අම්මා තාත්තා දුව පුතා කියලා ඇලෙන්නේ නැහැ. ස්කන්ධය තත්ත්ව කරේ දකිනවා. දකින නිසා මේ වම්ම තාත්තා අයියා දුවා පුතා රන් රිදී මුතු වෙන කියන මට්ටමින් කෙලෙසුන්ගේ ආශ්‍රයන්ගේ මනස මිදෙනවා මේ බලන කමින් අල්ලන කමින් මිදෙනවා මිදුනහම ඒ මිදුනේ සත්තු පුද්ගල හැඟීමෙන් ඒ මිදුනේ මම මගේ මගේ ආත්මය කියන අස්මි මානෙන් මාන අනුසින් මාන දිට්ඨියෙන් ඒ මිදුනේ තණ්හා උපාදාන කියන කෙලෙස්යන්ගෙන් සියලු මාත්‍රයන්ගෙන් සියලුම කෙලෙස්යන්ගෙන් ඒ මනස මිදෙනවා නෑ නිසා මිදුනහම පංච උපාදාන ස්කන්ධ දුක නිවෙනවා මතු නූපදින ස්වභාවයටපත් වෙනවා මව් වෙනුවෙන් අඬන ඇඬීම ඉවර වෙනවා එදාට පියා වෙනුවෙන් සහෝදර වෙනුවෙන් දුව පුතා වෙනුවෙන් අනන්ත සංකාරයක ඇඬුවනම් ඒ ඇඬීම ඉවර වෙන්නේ නැහැ. ඇයි? ස්කන්ධ ටික දැකලා සත්වකම කියන කෙලෙස් නැති වුණාට පස්සේ සත්පුද්ගල භාවයෙන් උපදින දුකට ඉඩ තියෙනවද? දුක නැති වෙනවා නෙමෙයි දුක උපදින්නේ නැහැ. දුක උපදින්නේ නැහැ. ඔන්න ඔතෙන්ට සුවසෝ පොදිසෙ නිබ්බාන කියලා. කීති බොහෝතෝස්නේ නිබ්බුතෝ මම නියුනේ වෙමි සිතිල්ලුවේ වෙමි කියන උතෙන් දැවිලා මුළු ලෝකයක්ම දරුවා වඩාගෙන කෑ ගහ දරු බින්නේ නැවිලගෙන දුවන අම්මලා දැකලා හරිය අනුකම්පාවක් හිතේ මේ නාම රූප දෙකේ ඇත්ත නොදන්නා කර්මක පතර කොච්චරම මමද මේ දුක විඳින්නද එකම අම්මම ඇරිලා අම්ම වෙනුවෙන් විලාප දෙන ලෝකේ දැකලා අනේ මේ ඇත්ත නොදන්නා කම නිසා මේ දුකම කොච්චර විඳින්නද කියලා මෙයාට ධර්මයෙන් යුක්ත සංවේගයක් ඇති වෙනවා. පබ්බතත්ව මොම්මතු දීවේ දීරු බල බාලේ අවිත්තති කියලා වෙනනම් කල උඩ නැගපු කෙනෙක් යම්සේ දෙමින්න ජනය යම්සේ දකීද තමන් ශෝක නැති ස්වභාවයට ගිහිලා සෝකී ජනය දිහා බලනවා කියලා පෙන්වන්නේ. එතකොට තේරෙනවා ස්කන්ධය පිළිබඳ නොදන්නා කම නිසා ඇතිවෙන කෙලෙසකින් ලෝකේ සත්පුද්ගල භාවයේ දුක් විඳින හැටි ස්කන්ධය පිළිසින් දැකලා ඒ කෙලෙස නැති කළ සත්පුද්ගල භාවයේ විඳින දුකෙන් තමන් මිදිලා ඒ දුක නිවන ජීවත් වෙන හැටි තමන්ගේ මනසේ පේනවා. ඔතෙන්ට කියනවා ගරුබර භාග්‍යවා පංච උපාදාන ස්කන්ධයෙන් මිදුණු පංච උපාදාන ස්කන්ධ දුකෙන් මිදුණා. අජරාමරයි. ජරා මරණ සත්ව පුද්ගල භාවයෙන් ජරා මරණ දුකෙන් මිදුණා. ඊට කියව ක්ලේශ පරිණිරවාණය. අනුපාදාන පරිණිරවාණය කියලා නම් කරනවා. ඒ ක්ලේශ පරිණිරවාණය අනුපාදාන පරිණිරවාණය කොමකටද? අනුපදිශේෂ පරිණිරවාණය සඳහා. දැන් සත්ත්ව පුද්ගල භාවයෙන් විඳින දුකක් නැති වුණාට ස්කන්ධ පරිහරණය දුකක් තියෙනවා මේ කයට පිළියකින් යන්නොත් කටුවකින් යන්නොත් දුක් නැතුව නෙමෙයි උපදිනවා දුක හැබැයි ඒක බාහිර නොගන්න එක වෙනම දෙයක් වෙන්න පුළුවන් ඒක තමන් ගෙනවන එක වෙනම දෙයක් වෙන්න පුළුවන් තමන් ඒ නිසා හෙල්ලෙන්නේ පෙරලෙන්නේ නැතුව කෑ ගහන්නේ නැතුව සිහි නුවණින් ධර්මතාවයකින් උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් නමුත් දුක දුකමනේ නේද? එතකොට යම් ජීවිතයක් අවසානයේදී මේ දුකිනුත් මිදෙනවා නම් එයාගේ ජීවිතේ ලෝකයාගේ අවාසනාවන්තම සිද්ධිය වූ මරණය කියන තැන මෙයාගේ ජීවිතේ වාසනාවන්තම අවස්ථාව වෙනවා මොකද සියලු දුකෙන් මිදෙන අවස්ථාව වෙනවා ලෝකයාට අවාසනාවන්තම අවස්ථාව ධර්මයෙන් යුක්ත කෙනාගේ ජීවිතේ ඉතාමත්ම වාසනාවන්තම අවස්ථාව වෙනවා. සියලුම දුකෙන් නිදිලා නිවිලා සිසිල් වෙන මොහොතක් වෙනවා. ඒකට කිව්වා අනුපරිශේෂ පරිණිරවාණය කියලා. ඉතින් මම මෙතන මේ ටික අනුසම මතක් කළේ හිතේ ඇති වෙන ගතියකට తాවකාලික විතරක සංසිඳීමකට උගල රැවටෙන්න එපා. රැවටිලා අපි යමක් කරගත්තා කියලා හිතන්න එපා. නමුත් අනුක්‍රමයෙන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ මනස දිහා බල බලාම මේක ගෙවා ගන්න පුළුවන්. ඕගොල්ලෝ බලන්න තාම දුව මරණු දුක විඳින්නේ කියලාද නැද්ද? පියාමල දුක සහෝදර සහෝදරි මනුස්ස සත්පුද්ගල භාවයෙන් සතුට වෙන බව ඕගොල්ලෝ ළඟ තියෙනම් සත්පුද්ගල භාවයෙන් එන දුකක් තාම අපි ගාව තියෙනවා කියලා හිතා ගන්න. සත්පුද්ගල භාවයේ හැඟීම ටික ටික අනුක්‍රමයෙන් ගෙවි ගෙවි යනවා පවතින යථා ස්වභාවයේ තත්වාකාරයෙන් ටික ටික දැනගැනීමෙන් ඒ තීවුණ වැඩෙනවා නම් දකින්ද මේ දුක තමයි ටික ටික ගෙවි ගෙවි යන්නේ. මේ දුකේ නිරෝධය තමයි ටික ටික සාක්ෂාත් වෙන්නේ. කියන කාරණාව තේරුම් ගන්න මෙන්න මේ විදිහට හොඳට සිහි ඇතුව නුවණ ඇතුව දැනගෙන මේ කාරණාව කළොත් අපිට මේ ජීවිතයේදී මේ ජරා මරණ දුක මිදෙන්න පුළුවන්. නොවුනොත් තමයි බුදු වෙන්නේ. තනමම දුකෙන් මිදෙනවා කියන එක වෙන මුකුත් නැහැ. අපේ සිතේ තියෙන විතර්ක මාත්‍රයක් වෙනස් කරගැනීමෙන් ඇති වෙන ගතිය. මාර මුලින් මතක් කළා වගේ සිතක තියෙන විතර්ක මාත්‍රය වෙනස් කරගන්න බැරි වෙච්ච නිසා මෙච්චර මේ පුද්ගල භාවයෙන් දුක් විඳින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ඔය ටික දෙන්නලා අපිට දීලා තියෙන උපායය. ඒක තමයි සතර සතිපට්ඨාන කියලා කිව්වේ. ඒ උපාය පිළිපැද්දොත් ඒ උපායේ මාර්ය මුලා කරන්න පුළුවන්. මහන්නේ මේ සතර සතිපට්ඨානේ මාර්ය මුලා කරන මඟක් කියලා බුදුදහම දේශනා කරනවා. සත්ව පුද්ගල භාවය තුල ඉන්න කෙනා ඉන්නේ මාර්යා තුල. මාර්යා සත්ව පුද්ගල භාවයෙන් මිදෙනවා කියන්නේ මාර්යාගේ ඇස් දෙක අඳ කළා. මාර්යාගේ නොදැක්මට යනවා. මාර්යාට පයින්න තියෙන එකම කඩුව උතින් තමයි. ඒ හින්දා හැම දිනම අප්‍රමාදීව කටයුතු කරන්න. අර මුලින් බහුජීවික ධාර්මයේ කතාවත් ඇහුවනේ. ඉතින් ගෙවල් වල ප්‍රශ්න ගැටලුමයි තුරුස් කියලා මේ ගොඩේ නින්දපා මේක කෙලවරක් නැහැ. මේ ජීවිතේ මේ තියෙන ණය බේරුවා ධර්මවල ටික හැදුවා කියලා ඉවර නම් ඔක්කොම ඉවරයි. නමුත් මේක කෙලවරක් නැහැ අනන්ත සංසාරේ. ඔය වගේ අතීතයේදී දරුවෝ පෝෂණය කරන්නේ නැති ගෙවල් හදන්නේ තාමත් ගෙවල් හදන. තාමත් දරුවෝ හදන. තව අනාගතයට ගෙවල් හදන්න තියෙන ගණන, දරුවෝ හදන්න තියෙන ගණන මේවා කෙලවරක් නැහැ. එතකොට ඒ හින්දා අපිට පුළුවන් නම් මේ ප්‍රශ්න ගැටලු තියෙද්දිම දහම් පැත්තට ටික ටික වැඩිපුර නැඹුරු වෙන්න. මේ ප්‍රශ්න තියෙද්දී ප්‍රශ්න වලට ගහන ඒ තුන් රෝන්ගේ ආශිර්වාදයෙන් මේ ප්‍රශ්න අතහැරේ. මම ඔය කියන්නේ මූදේ නාන්න කියලා ගිහිල්ලා ගල කුඩට වෙලා ඉඳගෙන නෑයි නාන්න. මේ රැල්ල ගහන ඉඳ රැල්ල ඉවරකම් ඉන්නවා නාන්න. පුළුවන් නාන්න. නාන මිනිස්සයා රැල්ල මැද්දටම පැනලා නෑවොත් මිසක රැල්ල ඉවර වෙලා නානවා කියලා එකක් කවදාවත් වෙයිද? ඒ වගේ ගෙවල් වල ප්‍රශ්න ඉවර වෙලා බණ දහමකට එනවා කියන්නේ හරියට මොකද රැල්ලි වල නානවා වගේ තමයි. මේ එකක් ඉවරනකොට තව එකක් තව එකක් ඉවරන තව එකක්. නාන මිනිස්සු රැල්ල ජීවිතයෙන් පැනලා නානවා වගේ දහමකට එන කෙනා බණ භාවනා කරන කෙනා ওই ප්‍රශ්න ගැටළු තියෙද්දි මේ මැද්දි කරගත දෙයක් තමයි. ඒ හින්දා මොකද රැල්ලි වල කන්න ඉන්න කෙනාට ඒක වෙන්නේ නැහැ. නොනාන කමද තරව කියන්නේ ඒ වගේ ප්‍රශ්න ගැටළු ඉවරලා බණ දහමකට එනවා කියන එක බණ දහම නොවන එකට තව වචනයක් කියලා තමයි මතක තබා ගන්න. ඉතින් මම මේ දෙන්නකෝ දහම කරුණු ටික මතක් කරගෙන මේ ජීවිතේ කොහොම හරි මේ ක්ලේශ පරිණිරවාණයෙන් ඕගලන්ට පුළුවන් අනන්ත සංසාරක බුදුහාමුදුරු දේශනා කළ මවමල දුකට අනු කඳු සතරමහා සාගරය ගැනට වැඩි. එච්චර දුක් විඳින්නේ මේ කෙලෙස් ටික දුරු කරගන්න බැහැ. ඒ සියලු දුකින් මේ අදම මිදෙන්න පුළුවන්. සියාමල දුකින් අද මිදෙන්න පුළුවන්. ඉතින් ඒ තැනට තමන්ගේ මනස අරගෙන මේ ලෝකයා විනි බලාමල දුකින් ඈතර වෙලා අජනාමර නිර්වාණය සාක්ෂාත් කරගන්නට ඒ අජරාමර බව ජීවිතයට එක් කරගන්නට මේ දේශනාව හේතු වන ශ්‍රේණියම